මේ වාචික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි සාමාන්‍ය කරන්නේ සිනසුරාද ධර්ම සාකච්ඡාවයි. නමුත් පසුගිය සිනසුරාදායේ සුබදරා මාධික වැඩසටහන වෙච්ච නිසා ඒ හිලව්වට අද අපි සාන්දෝදා දවසේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් වැඩසටහන බලනකොට අපි පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ විනාඩි මුල් සුවල් මුල් විනාඩි සුවල්පය විවස්ථාව සීපත් කර ගැනීමලා ඊගාවට පාරේකට නිචි ධම්මපද ගාථාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට ආරම්භ ලබා ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පස්සේ ඉතින් මේ සභාවේ ඉන්න තමයි අපිරුචි පරිදි ඒක විවෘත ධර්ම සාකච්ඡාවක් පාටපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව මුල්ලංකේ වශයෙන් ගියවස්ථාව වශයෙන් අපි ඉදිරිපත් වෙන්නේ යෝගාශ්‍රමේ කතිකාවතේ මුල්ලාර්ධය කියවීමයි. ඒ ටික මම ශීල දනාගෙම දැනගැනීම පිණිස කියවන්න බලාපොරොත්තු වෙනවා.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 තාපකීති ප්‍රසංසාකාමතාදී අසාධනික දාසින්තරව සාසන પરමාර්ථයන් සෙසු අසද්ධාදී ගුණ ධර්මයන් ගුණ සම්පන්න වූ උපස්මත වීර්යති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද සාසන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපatti මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී කුණ නුනති ආධාර කාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම රස්තා සම්පූර්ණ විය යුතුය. ශික්ෂා ජීවෙන් සමානව සමසම්භෝග පිරිසක් වූ මේ ශිෂ්‍ය නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරට හේතු සම්පන්න භව්‍ය පුත්‍රයන් ඇතුළත් කරගත යුතුයි. මෙහි කෙරෙන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධර්මාදී කුඩා මාත්‍යවතුන් සහ පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ හේයි. හේයින් උත්මාර්ථය වැළෙහි යාමට කරුණපැන්නේ හේින් සමානගත ජීවිතිරිතට පිළිසක් විය යුතුය. ඊ පැවිදි කාලසින්නුවත සමාගයේ මහත්කම් උපස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපනකමට බාධක කිසිම පින්කමකට හෝ උත්සාහයකට මේ පිළිස මේ සිටින මේ පිළිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාරණ සෑම අධ්‍යාපනයක් දිය යුතු වෙනෙහි යෝගාභ්‍යාස ආශ්‍රමයන්හි යෝගාශ්‍රමයන් හා සමාන පැවැත්ම දියුණු කළ යුතුය. කිසි නියම කල්යාණාධ්‍යාසයේ උත්තම නියම කල්ම කල්යාණාධ්‍යාසයේ උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිළිසිදු පැවැත්ම දිනු කරමින් කොහොන් කම් වංචක බව චාටු කතාවේ සම්පූර්ණ දුර්ලී යුතුය. ඊව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රධානං ඥානි ඉද රාජකුමාර වික්කු සද්දෝ හෝති සද්දාසි තථාගතස බෝධි ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචාන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ කුයිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාදාදෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගාහනියා සමන්නාගතෝ හෝති නාති හීතාය නාචුන්නාය මච්චිමාය පදානකමාය අසතෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සක්කප්පචාරීසු ආරද්ධ විරියෝ හෝති අපදලානං ධර්මානං පහනාය කුසලානං ධර්මානං උප්පාදාය ථාමවා දල්ලපරක්කමෝ අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤාවති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හරියාය නිබ්බේතිකාය සම්මා දුක්ඛප්පේ ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානංගයානි යන මජ්ක්‍ධිමනිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කර්ම පරීක්ෂාකට බලා ඒ සම්පූර්ණීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝ පිසෝදෙත්තා පබ්බාජේත යයි වදාළේ පැවිදි ලබා ගන්නට පැමිණිය වුණොත් ඕගෙන මනාදනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා ඒ සමර්ථ වූ දසසිල්ලා සීලයට පිටුවා පණ්ඩු පලාශේක වශයෙන් සුදුස්තනක නවත්වා එරණ බණ දාම් මහ වත්පිළිවෙත් ආදී පූර්ව කරවා පරීක්ෂණයේ සමර්ථ වූම පැවිදි කළ යුතුය. මහාන කීමට නුසුදුසු ප්‍රවෘත්‍යා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදානති කුසිත කම්මාදී භාගයකින් යුක්ත වූවන් පන්පලාස් පන්තිට ඇතුළත් පන්පලාද පන්ති ඉවත් කළ යුතුය. ජාති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය විපක්ෂයේ කිසිදු වෙනසක් ගැනීමක් පහළ නොකරගත යුතුය. තමන් යමක ඇසරෙන් කුසල් පිටී අකුසල් වැඩේ නම් එබඳු කවරකුවද ආශ්‍රය නොකළ යුතු බව වදාල් හේයි කපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයා ඇසුරෙන් ආරාමක ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයන් මනසියාකේන් පරීක්ෂාවට බාරගත යුතුය. පිරිසින් මේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හේර උපසර්මන් දෙකොටද පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුසු බාරකාරාදී නැති විට මතලත් කරගත යුතුය. පිරිසින් එන හේරණු නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂුන් දාලිකන උපසම්පදාවෙන්ද යෝගාස මූලස්ථානයේ ප්‍රධානනුශාසක මාහිමිපාණන් වහන්සේ විසින් මතක් කරගත යුතුය. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිටමන පස්සාමි යං ඒවං මහතෝ අනත්ථය සංවත්තති යතයිදං භික්ඛවේ පාපමිත්තතා. යයි වදාළේ ਸਰවනාර්ථිත හේතු පාපමිත්‍රාශ්‍රය විසුකුරු සකුන් මෙන් පැහැරකොට සුද්ධා සුද්ධේ සංවා සංකප්පය වූ ප්‍රතිසතාය වදාළ ධර්මයට අනුවයි. තමාට ලැජ්ජී ධර්මයන්හි පිහිටා නිබඳු ලැජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදී යුතුය. කලට සුදුසු පරිදි සිකපත බැඳීමට කිසියෙකුට කිසිලක් ලැබෙන පරිදි පංචසතික සංගායනාවේ තබාවදල සංගණ්‍යත්‍ය සීකොට කුඩා මාත් කිසිදු සිකපතයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලේ දොඳින් අසාබලා දැනගෙන කිකීව අණ්ඩංගනාදී ගාථා වලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංනි පරිපූර්ෙන්තෝ නසීලං පරිපූර්ති යනාදී ධර්මයන් සීකොත තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස සම්පූර්ණ කටයුතු ගෝචරාගෝචර ආචාරානාචාර ප්‍රතුන්හා කෝණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැන උගෙන දලදඬු ගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවය පුරුදු කළ යුක්තාහ ගම්මැදීන් බණ කීම ආදී අසා කටයුත්ත හොඳින් දැනගෙන පිටුවක් ආරකන්න. ඔකට පාද්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දෙයිදී යුතුය. නිද්දාරාමතා, භාස්කාරාමතා, ගණතනිකාරික, කරසංගනිකාරාමතාදී සාසන පරිහානි කර ධර්මයන් මේ නොයේදී විචිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතාවත් තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා වැවැත්වීමේ යෙදී යුතුය. ඉනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කර්ම වලින් දැනෝගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවේත සාසනද්වේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන්තුරු පරියාප්ති ධර්මයේ උත්සාහණයද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසේ සරකා. අනනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණ ආදීට හසු නොවන සේද ඔහු සමග සම්බන්ධයේ පැවැත්විය යුතුය. මේ අපි කියවන්නේ දිනේ යෝගාශ්‍රම විවස්ථා සංස්කෘතිය යෝගාශ්‍රම සංස්ථා පළවෙනි විවස්ථාමාලයේ පළවෙනි අර්ධයයි අපි අනිත් දවසේ දෙවෙනි කොටස කියවනවා කියන සීපත් කිරීමත් සමගම මේ විවස්ථා කීමේ අංක අපි මෙතනින් නැතර කරනවා සමාප්ත වෙනවා ඊගාවට අපිට තියෙන්නේ අද ශ්‍රීමිත ධම්මද ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන සාකච්ඡාවට කරන්න නම් හරි ආරම්භ දුරු කරන්න කාරියක් වන්දය කරන රත්නර දෙවියොම රත්නිකාවිය කුක්ඛානි මන්දරාණි සංචති දේවං කාගංච දෝපංච විත්තං චේන වික්ඛව අනවය මන්දවානි කුක්ඛානි රත්නිකා පරමපති විය වික්ඛව දේවං කාගංච දෝපංච විත්තං චේත වාචය ඥාතමන් වල බැලවීගේ මරණයෙන් මුදල් මුදල් මුදාලන්නා මෙන් කාලෝස්නේක සිටින් උදාරන අර්ථ වැරදි ගියා වූ මල් ලෑකමන් වන යම්කේ නටුවෙන් උදාර පිටවලේ හටගන්න මල් සොහොත් කෙමෙන් වැඩි දිනුව උදාසන පිටි සුවඳ පතුවා නොයෙක් දෙන බුදුකට සවස්වල කරවු කලී ඒ වැල රැඳීමක් නොකර නොකොට යම්කේ විමනලාද මානෙමි විපරිදෙන්ව රාවේද ඒ ඒ අරමුණු විසේ බලවත්තා ඇලීමද කෝපේද සිත බලපවත්වන සංකුල් බව හා දරු බවද උදාරණයි. පිට්ඨයල පරිවි නැරවිය මල් රටෙන් බිම හෙලන්නක් මෙන් රාදෝපික සිය සතාගේ නොත්ත බව මුළුමනින් දුරු කර දමන්න. මද්දවාණි කුප්පාණි නැරවිය මල්ය උදාකල පිපි තවස්කල පරිවීමටපත් මල්ය වස්තිකා දයසමන් නැරය පිච්චලරය අහුන් කැටි මුදාලයි පරිවිය මල් නටුවෙන් බිමයි බිමය රාගං රාගයේ කැමැති කැමැති අරමුණු වල කැළවීමය යවතවක්ක ධාතුන් ගයේ විවරණය බලන්න සුද්ධවක්ක ආයවන ගයේ විවරණය බලන්න දෝසං කෝපය හිත කිපීමේ නැති වෙන නසංසෝ ක්‍රමය සුඛවක්ක ආයවන ගයේ විවරණය බලන්න විප්‍රමුණ චේත මුදාලව රාගත් කෙලෙස් රහත් මාගේ නයන නැමැති අවියෙන් මුරුසුම් කර දමව නිදානය කෙලෙස් උදාලීමට සිතටගත් උදෙස අංකයක් පහන් දැයි. සරත් නුවර දේවරම් මෙහෙට නොයෙක් දෙස් ඇති වහන්සා නිතර වැඩමවති. උගතුරේ නැතම් නම බුදුරදුන් විසින් පැවිස්නා ගනිති. නැතම් නම කවටහන් උගෙන විදසුම් වැඩිම සඳහා වනයට වැඩමවති. දවසට 500 නමක් වහන්සා දේවරම් මෙහෙට වැඩමවා බුදුරදුන්ගේ කමඨාන් කියලා මහා වරප දෙකට වැඩියාහ. ඒ සියලු වහන්සේ රැස්ව අපි මහානදා මුදුන් සමගා ගැනීම සඳහා බුදුරදුන් විසින් කමඨාන ගැන මේ වනයේට පැමිණීම පැමිණීමු ඒගොල්ලෝ නිතර වෙනෙහි කොට අධහම දෙනු නොකපුවට වෙල වැඩි ඉතිරිය ජීවිතු කොට එක් එක් නම එක් එක් රූප වලින් වැඩෙන විදසුන් ලැබීමට පටන් ගත්තා එක් දවසක උදාසන පිටියව සමන්වල් දැක මෙසේ සිටුහ මේ සමන්වල් දවසක් දෙදවසක් පමණ පවලකදු නොතිබී අද දවසම මැලවි නටුවෙන් ගැලවි බිම ඇති අපි අද සමන මීමාන නැතුවෙන් ගැලවි වැටෙන්නට ආරෝහ සියතසමෙහි කෙලසුන් ගලවා ළමයි විදසුන්ක සිතනවා වෑයම් කෙරෙති බුදුරජාණන් මේ වහන්සේගේ වෑයම සිත සිතටගත් දුකසත් විදසුන්ට සිතනම අයුරුද්දට යෝගම්මහර කරකී වැඩෙන දස්කම වේ දුවා ඉන්ද්‍රියේ වැඩ සිටින්නේ මෙසේ වදාළ මහණෙනි මහණෙනි ජනකමන් වල මැලවි මැලවිගේ මරණ නැතෙන් මැරෙවිගේ මල් රටවලින් යම්සේ මුදාලයිද එසේම නාදොත් එලෙස් සිය සතන් වලින් මුදාහරියයි වදාරා ඒ සංඛ්‍යාවක් වෙන වහන් වහන්තේම රාත්කල පිහිට වූ සේක මේක නිකන් සාමාන්‍ය මතක් කිරීමක් අර්ථකථනය කෙරුවොත් එච්චරම නොතේරෙන කොටසකුත් නෑ මේකේ. يعني රාග දෝෂ දෙක විශේෂයෙන්ම උසස් භාවනාවකට යනකොට හැලෙන්න ගන්නවා. ඒ හැලෙන්න හැනකොට හැලෙන කෙනාට හැලෙන්න දෙන්නේ කියන එකයි කියන්නේ. ඒක එතකොට මේ <clears throat> කියන්න මොකටද කියලා අහන්න හිතෙනවා. ඉතින් එවනම් ඇයි මෙහිම මේ හැලෙනවා නම් හැලෙන්න දෙන්න කියලා කියන්නේ කියලා හුඟක් වෙලාවට වෙන්නේ අපි ඒවට හරස් කවනවා. හරස් කවලා ඒවා ඒ වෙලාවේදී කටයුතු වෙන්න දෙන්නේ නැතුව ඒ ක්‍රමයට සිද්ධ වුණේ නැහැ අපිට ඕන වෙලාවට සිද්ධ වුණේ නැහැ අපිට ඕන ප්‍රමාණයට සිද්ධ වුණේ නැහැ කියලා ඕවා තියාගෙන ඉන්නකොට වමනේ කරනකොට කට වහලා ආපහු ගිලිනවා ඒක එළියට එන්නේ එළියට එන්නේ එන්නේ ඒක එළියට එන්න කට හරින ගා කරන්න තියෙන්නේ නැහැ කට වහගෙන ආපහු ගිලින්න හදනවා බීබකෙනි ෂෝක් කරනවා මොකද ආරක්කොට් එකේ එළියට එන්නේ ඉතින් ඒක තමයි ඇතුළට යන්න ඕනේ ඒ වගේ තමයි ඕකේ තියෙන්නේ මේ වෙලාවට ඔය හැලෙනවා ඒ හැලෙන නට හැලෙන්න දෙන්නේ නැහැ වෙලාව හොඳ නැහැ කන හොඳ නැහැ ප්‍රමාණය හොඳ නැහැ කියලා තියාගෙන. ඉතින් තියාගෙන ඉඳලා පස්සේ ඒක ඉතින් අනික් ගමන ආපුවට ධාරීවිත ගන්නෑ. ගන්න බෑ. ඒ කියන්නේ නැට්ටින් ගැලවුණා නම් කුප්පියෙන් ගැලවුණා නම් කොච්චර කල් තිබ්බනම් තිබ්බට හිතින්නේ නැහැ. අපි ප්‍රියමනාපයත් අපේ වෙන් වෙන්න හදනකොට මේ කවදාක හෝ විදත්ති ආයිති යන තැනත්තා. කනගාටු වී අඬන්නේ ඒ දාම ගැන නොදත්තා. ඉතින් යන්න හදනකොට තතර හිනගදී. පිනවනම් ඒ අල්ලගන්න බෑ. වම යනකොටත් එච්චරයි. බඩේ ලියනකොටත් එච්චරයි. ඕන ලෙඩකට සාමාන්‍යයෙන් කියනවා ශුක්‍ර වේග, මල වේග, මේ මුත්‍ර වේග වැළක්වුවොත් අපස්මාර රෝගේ. ඉතින් ඒ යන වෙලාවට යන්න දෙන්නේ තමයි මේ ප්‍රශ්නේ. යන වෙලාවට යන්නේ තමයි කුරුල්ලෝ ඉරිලව් ඔය හිතුන වෙලාවට හිතුන් දෙක කරලා නිකන් ඉන්න කිසිම කැන්සර් එකක් නැහැ කිසිම ආතතියක් නැහැ පීඩනයක් නැහැ බැංකු මේ ආර්ථිකය කඩහැරීමක් කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින් ආසාදන මොකක්ද? ඉතින් ඒක හොඳට භාවනා ජීවනයේ ගෙනල්ලා පේන්න පටන් අරගන්න මේක මලක් කොළ දිග තට දිග යනවා පිපිලා එනවා විකසිත වෙලා එනවා ඒක මලේ ස්වභාවය. ඊට පස්සේ තටු හැලිලා ඊට පස්සේ මල වැටෙනවා. ඉතින් අපි අර පිපෙන වෙලාවට නම් සතුට. මම පළවෙනි නාටකෙදී අනිත් එක මේ ඔක්කොටම එකවර මල් පිපෙන්නේ නැහැ මල පර වෙන්නේ නැහැ. එක එකට ගිය වෙලාවට ඕකට කරන්න දෙන්නේ නැතුව තමයි මේ අනවශ්‍යයා මට මෙහෙම කෙරුවා මෙහෙම කෙරුවා මෙහෙම කෙරුවා කියලා ඉන්නකන් පටන් ගන්නවා. ඒ නිසා සම්පූර්ණ භාවනාවේ ඉදිරියට යනකොට මේ වෙන සිද්ධිය නිවන් දකපු සිද්ධියක් වෙන්නේ කියලා හිතෙන්නේ. මේක මේ සම්පූර්ණ ධර්මතාවයක් කියන්නේ අත්‍ය තියාගන්න එපා අත්‍ය තිබ්බොත් එහෙමයි ඉතින් කර්ම වෙනවා. සංස්කාර වලටපත් වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කිසිම දෙයක් ඔය යන දේ වෙන්නර්ලා බලන්න වැඩ මොන දේ කෙරුවත් ඒකට අපි වගේ කියන්නේ. මේකට කරේ තියාගත්තා නම් එහෙනම් ඒක ඇදපක්. විගහට කර දුන්නා නම් ඇදපක්. ඉතින් ඒ කියන්නේ විගහට කර ගන්න කර ඇවිල්ලක් නෑ මෙතනදී. Taman කර පැමිණෙන දේවල් තියෙනවා නම් බාර ගන්න. Taman මේ හැලෙන දේවල් ටික නිකන් අයියෝ. මෙච්චර මේ ලේසි දෙයක් තියෙන්නේ මේ මේක පෙරන්න හදනවා, තෝරන්න හදනවා. ඉතින් බුදුහාමුදුරුවොත් මෙහෙම කියපු නිසා මල පිටපරවන නම් වැළෙන්න දෙැලෙන්න දෙන්නේ කියලා. ඒත් මේ ධර්මතාවයේ ලොකු වෙනසක් නැත්නම් බා යෝගාවචරයක් වශයෙන් ලොකු වෙනසක් තේරුම් අරගන්න මේ ආධුනික යෝගාවචරයට ආධිකම්මික යෝගාවචරයට මේක ඔය කියන විදිහට තේරෙන්නේ නැහැ සිද්ධ වෙන්නේ නැහැ. ආධිකම්මික යෝගාවචරය ශික්ෂණයෙන් හලන්න ඕනේ. හොඳට ඒ ශික්ෂණය හරිනම් සීල ශික්ෂණය, සමාධි ශික්ෂණය, ප්‍රඥා ශික්ෂණය හරිනම් හැලෙනවා. හැලෙන වෙලාවේ යථාර්ථයයි මේ කතා කරන්නේ. ඒත් මුල් කාලෙදී ගුරුවරු කියලා දෙන දේ ආලා බුදුහාමුදුරු කියන දේ ආලා ශික්ෂාගරුත්වයේ නොකල යුතු නොපනත් කන් නොකිරීම සහ කල යුතු කිරීම කියන දේ කරනවා. ඒකවල කියන්නේ උච්චින්ද සෙනේ මත්තනෝ කුමුදං සාරධිකම්ම පාණිය. කුමුදු විලකට බැහැලා ඒ කුමුදක් අතින් තමනුත් මඩේ එරිලා අතින් කඩලා දාන්නේ. කඩලා දාන විදිහට තමන්ගේ ආත්මයට තිසිනේස කඩලා දාන. ඒ කියන්නේ මුලින් මුලින් අපි ගඟ දිගේ ඉහළට පීනන්න ඕන. ගඟ දිගේ ඉහළට පීනනකොට අපේ රුචි අරුචි ගන්නෑ. අපේ හිතවත් නේ නෑදෑයෝ මිත්‍රයෝ නෑ මිලමුදල් නෑ. මේ ලැබිච්ච දෙයක් කාලා උරාලි පරිලු තැනකට වාඩි වෙලා ඔහේ භාවනා කරනවා. එතකොට ඇහැලෙන්නේ නෑ. ඒකට අහලන වෙලාවක් තියෙනවා. ඒකට ශික්ෂා ගරුත්වයක් තියෙනවා. ගල්චේ කරගෙන කරගෙන යනවා. ඒක හරිනම් වැඩේ හරිනම් ක්‍රමී ක්‍රමී ක්‍රමී මේක පරිසර දූෂණය වෙන්නේ නැහැ. වස්තු විනාශයක් වෙන්නේ නැහැ. මටත් මේක සාමාන්‍ය සරල ජීවිතයකට හොඳයි කියලා ඒකේ රසයකුත් ඒසකට අර අනවශ්‍ය සුඛභෝගී දේවල් කපා හැරීමෙන් සහ අනවශ්‍ය කරදරකාරී නෑදෑයන්ගේ මිත්‍රයන්ගේ මුදලෙන් වෙන්වීම සිදු වෙනකොට අන්න කිරි දහක් තේරෙන්න පටන් ගන්නවා. සත්පුරුෂයාට මිහිරියාවක් තේරෙනවා. අන්න ඒ වෙලාවේදී ආයෙත් අර ගැටියට ලියුම් නාට්‍ය ටෙලිෆෝන් කරන්නේ කතා කරන්න පටන් ගත්තොත් ඉතින් ඒ නයි ඉතින් කරනවා. ඒ නයි ඉතින් සෝරි තමයි. ඒක තමයි වමනේ කනවා වගේ වැඩක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ යන්න හදනකොට පුතියේ පුතිය කොටියන්න කොටියන්න දෙයිලා කරේමඩි ඉන්න එකයි තියෙන්නේ. ඉන්න බෑ ගායක කෙනා නිකන් මේ මිනිස්සු මං ගැන මොකද හිතන්නේ කියලා අමුතු වගකීම් මිස්ට කරන්න ආවේ මේ පටන් ගත්තොත් ඉතින් අර මිනිස්සු තේරුම් අරගෙන මේ අකෝහේ කියත් ඊතර තමයි හිතේ. ඊට පස්සේ අර මම සෝක ගන්නවා කියලා අහන්න දැනේ. ඉතින් දෙකක් තුනක් කතා වෙනෝනේ මුලත් තනි කර ජීවත් වෙලා ආයෙ මුලත් කොහොමද ජීවිතය බැරි නම් කෙදිට ගාවත් අවිල්ල කරලා දෙනවා. හැබැයි කොල් දෙලත් ගන්න වැඩේ. කරගෙන යන බව දැනගෙන පොල්දෙල් අපි ගන්න දෙක අට ගන්නකොට ඒගොල්ල අමුතු බද්ධීම තැල්ලුමෙන් දැනේ වගේ අල්ලන ගායම තේන ලංසම දෙයට අත තියන්නේම අර ඉස්සර තිබුණු සෙනෙහ තරම් නම් මොකුත් නැහැ කියලා ඒගොල්ල ඒගොල්ලට බලා ගන්න. ඉතින් ඒ නිසා වෙ මට කීවතාවක් මම මතක් කරලා දීලා තියෙනවා මම මිලමින් දැද්දි ඒ රස්සාවෙන් අස්සෙන්න අයියෝ ලෝකේ ඉන්න ඔක්කොම විසර්ච ගාවට මම යනවා වෙන එක හොඳද නැත්නම් රස්සාව කරන එක හොඳද බලන්න. ටියුන්ට මූණට කියන්න විදියක් නෑ. ඩාන්න එක දන්න උඹ ඵලයන් උඹ නේද බර ලංකාව හැදෙන්නේ නෑ වැටෙන්නේ නෑ. ඉර පායන එක උතුරු නැගෙන ඉරේ නොවිය ආරෙන්නේ නෑ. ඉතින් ඒගොල්ලේ එහෙම මෙහෙම එහෙම මේ කෙලින් කියන්නේ නෑ. කෙලින් කියන්නේ නැතු ඉතින් යන්න උනම් ඵලයන් කියන එක. ඔය වා මේ අම්පේ මේ මේ රාහුල ආම්සුතුන් ඇමරිකන් ජාතික රාහුල ආම්සුතුන් පැහැදිලිව කතාකරත් තෝ ගියොත් ඔය ටඩේ හොඳ එකක් කෙනාට ඔය වැඩි. ඔතකට. බයින් දෙපයින් ලංකාව හොඳ උගත් රටක් කියලා. උඹ නැහැ කියලා ඔක වෙන්නේ නැහැ කියලා. ડોક્ટર ෆර්නෑන්ඩෝ මට කියනවා අපි හිතාගෙන ඉන්නවද දැන් මේ නිසන්වනේ ගත්තොත් මේ මේ වැඩ කටයුතු ටික මම නැත්තම් සිද්ධ වෙන එකක් නෑ. මේ කට්ටියට හන්දාට නිින්දයන එකක් නෑ. පාන්දට අවදි වෙන එකක් නෑ. ඉතින් කියලා ඉතින් කනගාට වෙනවා. ඒ මනස කතා කරලා කියනවා මේ ලෝකේ ඔය එක සතෙක්වත් කූඩු නොකර නැහැදුවාට උන් කන හැටි උන් දානවා. අපි හිතනවා අපිව කෝඩු කරලා හරියට ඉන්ජෙක්ෂන් ගහලා සුද්ධ කරලා වැසිකිලි පැත්තකට දාලා මෝත්‍රා වෙන වලකට දාලා ඒ වැඩ කරන්නේ නැහැ කියලා. ඕක ලියලා දාලා බලන්නේ කියලා. ඔය හැම සතෙක්ම මුගේ වැඩ කරගන්නේ කියලා. මනුස්සයාගේ වෙන නැතුවට ඒ සතු ඔය හදන්නේ කන්න ඕනට වෙන මොකකටවත් නැහැ. නැත්නම් උන්ට ඇති ආදරෙත් නෙවෙයි. මට කනගාටුයි කිව්වා ඒ වුණත් නම් මල්බෙරි පනවයි ගෝල්ඩ් ෆිෂ් දෙන්නක් නම් ඉන්න බැරි වෙයි කියලා තනියි. ඒ තරමට උන් ආස්ති කරලා දෙන්නේ මනුස්සයා නැතුව ඒ මල්බෙරි පනවට මොනම දෙයක්වත් කන්න බෑ මල්බෙරි කොලේ විතරමයි කන්නේ. ගෝකවල දුන්නොත් පැයක් විතර කාගෙන කාගෙන ඊට පස්සේ නතර කරගුවාම ආයෙත් මරණක් ගන්නෑ. වෙන මොනම කොලයක් ගන්නෑ. ගෝල් ෆිෂ්ට හදපු ආහාර දෙන්න. උන්න දෙන්න විතරක් අප්සෙට් එකයි. ඉවර තමයි බල්ලු බලල්ලු තම තනි වැඩ කරගන්නේ. ඒ කරන්න දුන්නට පස්සේ තමයි මේ මිනිස්සු ඇත්තටම මේ මේ දේවල් වලට මුහුණ දීලා මේ වැඩි කෙරෙන්නේ. ඉතින් අන්නේ වගේ අතහරින්න අපිට තේරෙන්නේ නැහැ. අපි හිතනවා මේ ඒක මේ ආත්මార్థකම් වෙලා නැත්නම් අනික් පැත්තෙන් වෙන් කරන මේ අඩුතක් සේරුවක් ඇත්තටම අඩුතක් සේරුව තමයි මේ විදිහට වැඩක් කරන්න අභියෝගයක් එන්න දෙන්නේ නැතුව මේ කුල්ලෙන් වහලා උඩෙන් වහලා හදන එක. ඒක විතර අපරාධයක් නෑ පොඩි උඩ. උන්න මේ දෙන්න තියෙන මේ නිසි කාලයට දෙන්න ඕනේ වැටිලා තුවාල වෙන එක. කඟකට වැටලා පිහින නේද කුළු කහකන කෙනෙක් වගේ දෙයක් කොල්ලෙකුට උගන්නන්න නැතුව උන්ට කොල්ලයි කියලා උපසම්පදායේ මේ මේ උත්පන්න දාති කියලා කියලා වැඩන්නේ ඔය කෙරිල්ලෝ. උණ්ඩේ අවශ්‍ය සැප මේ මෙව දෙන්නේ නැතුව කුරු කරලා හැදුවොත් එහෙම ඉතින් දැන් කාලේ හොඳට පේන කෙනා අම්මට තාත්තට පිස්සුවල ගෙනල්ලා තියෙනවා. ඉස්සෙල්ලා වෙලද කියන්නේ අම්මට තාත්තට. මොකද උදන්න මට මට දෙන්න මගේ පුංචි කාලේ. ඔයගොල්ලන්ට ඒකයි කියන්නේ ඔයගොල්ලෝ එක වණ කරගෙන තියෙන්නේ මගේ එකක් වණ කරන්න එන්න එපා. ටිකක් වැඩිමාල් වුණොත් අනිවාර්යයෙන්ම මේ ක්‍රම අභියෝගය දෙන්නේ යමක් කියනවාද අම්මයි තාත්තා ඊට විරුද්ධව යනවා. ඒ සූත්‍රයටම කරනවා. එච්චරමයි කරන්නේ. ඒ හේතුව මොකද මේ දෙන්නේ කිසි දරුවචනාංගේ ශිෂ්‍ය පිරිසට කිව්වේ ඔබලා මේ පෙන්වම් පංචකයේදී මම කිසිම ඔබලා ගැන අපේක්ෂාවක් නැහැ. ඔබලා අපේ ගැන මම ගැන අපේක්ෂාවක් තියන්නේ නැහැ. හැබැයි ඔබලාට කල යුතු දේ මම මෛත්‍රියෙන් ලියලා දීලා තියෙනවා. ඒක මේ වරදණ්ඩයක්වත් නකොලොත් දඬුවම් කරන කතාවක්වත් නෙවෙයි. මේ පාරිගොත් මෙහෙට යන්න පුළුවන්, මේ පාරිගොත් මෙහෙට යන්න පුළුවන්. එහෙම නැතුව කවුරු හරි මේක මේ කිවිතක් කියන දක්කන්න කවුරක්වත් නෙන්නේ නැහැ. එහෙමනම් ඒ කර්මායන් කළ යුතු වැඩ ටික කරලා තියෙනවා. ඕනම ප්‍රශ්නයක් ආවොත් අමාරුවක් වුණොත් ඒක අටයුතු කරනවා. නමුත් දෙන්න නිදහස දයාවේ. දෙන්න නිදහස කරුණාවේ. ඒකට පිපෙන එක පිපෙයි නැති එක නෑ. ඉතින් මේක පේන කෙනෙක් පුදුමාකාර මේ කිසිම මේ ම්ලේච්ඡ ගතියක් වගේ කිසිම සදාචාරයක් නැති කිසිම බයක් ලැජ්ජාවක් නැති ක්‍රමයක් කියලා. මේක හැබැයි පිරිච්ච මනසක් නැතුව අනුකරේ පූර්ණ මේ ගෞරවයකින් නැතුව කරන්නේ. කරනකොට අනිවාර්යයෙන්ම ගුරු මුෂ්ටියක් අතේ තියාගන්න කියනවා. කන්ට්‍රෝල් එකක් අතේ තියාගන්න. කන්ට්‍රෝල් එක නැතුව දෙන්න නම් පැහැදිලි දයම් කම්පාවක් තියෙනවා. තමයි හැරිලා බලන්න ඕන කොහොමද අපි නැගිටින්නේ. අපි නැගිට පිටිපස්සෙන් එන කවුරු හරි දෙන්න පුළුවන් සා නෙවෙයි. මේ මේ වැඩ ටිකක් තියෙනවා. උඹලා උඹලා පුළුවන් හරි කරගන්න. බැරි හරියක් කියපල්ලා. තව රකට පුළුවන් නම් උදව් කරන්න ඵලයක් කියපු නිසා අපි අත නැගිට්ටා. ඒ ක්‍රමයේ අපිට බසන් ගන්නවා කියන්නේ. ඒකට තියෙන හොඳම ක්‍රම දෙකයි දැනට නොක ඉදිරිපත් වෙලා දෙන විපස්සනා අවසින අනිතින් මේ බාල දක්ෂ ව්‍යාපාරය කියන. බාල දක්ෂ ව්‍යාපාරේ ඒ තියෙන දේ හරවගෙන ඉම්ප්‍රොම්ප්ටු ඒක හරි ජස් කරගෙන අනේක තමයි උගන්නේ. ඒ දෙක මේ ඔය මට මතකයි මේ ලංකා ත්‍රස්තවාදී කැලරි දෙකක් විතර ලංකාවට පස්සේ ජයා ජයා මාත්‍යකේ දෙන බාල දක්ෂ ව්‍යාපාරේ ගියේ එකම දරුවෙක්වත් විප්ලවෝට ගියා. ටිකක් දන්න විප්ලව කරන්න ජනමාධ්‍යයක් එකතු කරලා ගෙනියන්න තියනවා. උඹ උඹේ විප්ලව කරලා නැහැ. උඹ දන්න ඉඳගෙන ඉන්න මේ වටපිට තියෙන දේ පරිසරයෙන් අරගෙන පාවිච්චි කරන හැටි දන්නේ නැත්නම් උඹ හිතන ආණ්ඩුවට බයිනවා, වැස්සට බයිනවා, අම්මට බයිනවා. තියෙන දේ හරිකස්සගෙන වැඩ ගන්න දන්නවනම් ඌට විප්ලවය කළ හැම මොහොතකම මොන දෙයක. ඒක තමයි මේ ඔය බාලවස්තු ව්‍යාපාරය උගන්වන්නේ. භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ 100ක්ම බාල දක්ෂනේ යක්ෂ වැඩක් තියෙනවා. බාල යක්ෂයා චීවර බින්දපාත සේනාසන ගිලම්පද කිසිම දෙයකට කිසිම කෙනෙක් ගියපිල්ලක් නෑ ඕන දෙයක් දෙන්න ගියා හොයාගත්තා ගියා. ඊට සම්පත් ලැබුණා ඒක වෙනම කතාවක්. ඒක නෑයි කියලා කිසිසේත්ම පස්ස ගන්න දෙන්නේ ජීවරු පිළිබඳව මොනම මූලික ලාංඡනයක් අතුතුහාමර කියලා තිබුණා බාහිර තියෙන වැටලා තියෙන හොයාගෙන. බින්දපාතේ පාත්‍රයේ තියෙන කළු පාටට නැකින ඕන කෙනෙකුට තියෙනක උරනවා විතරයි පාත්‍රය ඇතුළට පාත්‍රෙන් දීමක් නෑ. one way කෘෂ්ණ වස්තුව පාත්‍රය ගැනකොට අතුලට වැටෙනවා විතරයි. ඕකෙන් දීමක් නැහැ. <clears throat> පාත්‍රයෙන් දීමක් නැහැ. ඊනතර සේනාසන ගස්සට. මේ ගලක් ඇර. හම්බ වෙනවා මේ සේනාසන නරකක් නැහැ. මුත්‍රා බීපන් ඊළඟපත. ඉවරයි. ওই ටික අනිවාර්යයෙන් ඕක අමතක කරපු හැම කෙනාටම දෙකට නැමෙන්නේ. ජීවර වෙන්න පාත සේනාසන ගිලම්පත් කියන එක අමතක කරා නම් කවුරු හරි අර ගෝල් ෆිෂ් ටයිප් අර මේ පටපන් වට වෙච්ච දේ වෙනවා. දැන ගහගෙන බඩ ගහගෙන යන්න වෙයි. නිසා නිතරම මතක තියාගන්න ඕනේ මේ මූලික සම්පත් වලින් ජීවත් වෙන්න ගන්න කෙනාට ඕනේ සුකොල්ලෝගේ වස්තුවක් ඕනේ වගේ හැලුණයි කියලා තඹේක ගාණක් නෑ ඊගාට තියෙන දේ ගත්ත හැඩ ගන්නත් ගෙනිච්චා. ඒක තමයි <clears throat> භික්ෂුවකේ තියෙන අවශ්‍යතාවය. අත ඊට වැඩි උඟාවක් වෙනසලා පිටිනල පාර්තියේ පෙළපාල යන අරක දියව මේක දියව අර වාචිකාස්කම මේ වාචිකාස්කම කියලා කිව්වම මේ භික්ෂුන්ද කියලා කියන්නේ. මේ තරම්ම මේ පද්ධතියේ දේවල් බලාපොරොත්තු වෙනවද මේ තරම්ම මේ ගිහියෝ කර විශ්වාසයක් තියනවද මේ තරම්ම රාජ්‍ය පරිපාලනය ගැන විශ්වාසයක් තියනවද එතකොට කෝ ඇතුළත ඒ ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය කියන ප්‍රශ්න මතුවේ මේක වුණා නම් භික්ෂුවක් අතරින් මේක එක භික්ෂුවක් හරි කමක් නැහැ මේ ස්වයං පරිපූර්ණතාවයකට මේ සාර්ථකන මේ මේකට කියන්නේ ස්වයං පෝෂණේ තත්ත්වයට ආවනම් ඒ පිටුට ඇත්තටම සමාජ පරිපාලනය කරන්නත් පුළුවන් රජුට උපදෙස් දෙන්නත් පුළුවන් ගියන්ට උපදෙස් දෙන්න ඕන දෙයක් කරන්න ඒ භික්ෂුණී ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ප්‍රත්‍යක්ෂ ඥානයට පස්සේ අන්වේ ඥානෙ සිද්ධ වෙනවා වගේ ඒ නිසා භික්ෂුන් වහන්සේ රාජ්‍යයට අනුග්‍රහ කරන දෝෂයක් නැහැට භික්ෂුන් වහන්සේ නමක් වෙලා ඉස්සෙල්ලා ඉතල තමන් හැට ගහන්න හදලා දැනගෙන. ඒකවත් කරගන්න නැතුව අර අල්ලපු කිතුල වැඩ හදන්න හදනවා කියලා කියන්නේ ඒක ඉතින් මොනම නාටකවත් හනිම කරන්න බැරි ඉලා. ඒ නිසා මුදුවට මතක තියාගන්න ඕනේ මේ භික්ෂුත්වය විවිධ පැත්තෙන් ඉතින් අර්ථකථන දෙනවා. සංසාර බය දන්නවනම් සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරනවනම් ලැබි අල්පේච්ඡ භාවයට ලැබිච්ච දෙයින් වැඩ කරන ගතියක් එමත් හැලෙන්න හදනකොට ඒක පිටි පිටි යන ස්වරූපේ දැකලා ඒකට සාදු කියන්නේ ඒකට ටටා කියන්නේ ඉගෙන ගන්න. ඊළඟ ආපෝ ගෙනල්ල ගැට ගහලා තිබුණ ධනම ඉල්ලලා තියාගෙන හිටියද කවදාකවත් ඒක ආය හරියන්නේ නැහැ. කොලයක් ඉදලා වැටුණාට පස්සේ ඒක ඉතින් ආය කවදාකවත් ඒ ගහට කියලා හේතු කරවට ආය බත් කරන්න ක්‍රමයක් නැහැ. ඒ හැලෙන වෙලාව දැනගන්න ඕනේ මේ තේරුම් ගන්න ආකාරයෙන්. ඒ නිසා උගාවක් වෙලාට අපිට තියෙන්නේ අතහැරීමේ අවස්ථාව කොච්චර තිබුණත් ඒ වෙලාවේදී අපි පුදුමාකාර විදිහට කැසකොට ගහගෙන මේක අනිත් පැත්ත අරවන්න හදනවා මේක උන හරිනේ අනික මිනිස්සුන්ගේ හිතයි අන්‍යෝ මෙයා කප්පෝ කරණීයෝ කියලා බුදුහාමුදුර අපිට කියනවා. අපේ ආකල්ප වික්ෂුන්ගේ ආකල්ප අන්‍යෝ ඥාන ඥානාන්විත ආකල්ප ගැතිනෝ කොමල සන්තෝෂ කරන්න බෑ. අන්තෝෂ වුණා නම් කියලා වෙලයි කියලා හිතන්නේ. වැඩි සෙනඟකට හරියන දේ වුණා නම් එහෙනම් ඒක විශේෂත්වයක් නෑ. විශේෂත්වය මොකද්ද? සෑම සිද්ධියකදීම ඒ සිද්ධිය එතන ඉවරයි. ඒ සිද්ධිය ඊගා සිද්ධියට මොකක්වත් නෑ. ඊගා සිද්ධියට සම්පූර්ණයෙන්ම අලු අරක හැලෙන එක. ඒ නිසා සාමාන්‍යයෙන් අපි මේ ඉනිමගක නගිනකොට අපි හොඳට දන්නවා අලුතෙන් අලුතෙන් අතින් අලුත් අලුත් පඩි අල්ලනවා නම් ඒහා සමාන පඩි ප්‍රදේශයක් පයින් ගැලවිලා යනවා. නැත්තම් ඉනිමගේ ප්‍රගමනයක් නැහැ. නැත්තම් ඉනිමග අල්ලගත්ත තැන හිටලා තියෙනවා. ඉනිමග පාවිච්චි කරන්නේ ළඟින්ද නෙවෙයි. ඉනිමග පාවිච්චි කරන උඩට යන්න යන්න නම් යමක් අල්ලනවා නම් ඒහා සමාන ප්‍රදේශයක් මෙහෙන් හැලෙන්න ඕනේ. වටනලාවේ යම් කිසි මේ හුලම් ප්‍රමාණයක් මෙහි පිම්බල ඒ සම්පූර්ණ හුලම් ප්‍රමාණය බණ්ඩලයෙන් පිටුම් නැත්නම් ඒ ස්වරය නැගින්නේ නැහැ. ඒ නිසා මේක නිකන් බතමලාවක් තියෙනවා. මේක ඇතුලේ මොනවා හරි රැඳුනොත් ඒ නැති නර අසරත් රජු වගේ බෙරේට වෙච්ච දේ තමයි. බෙරේ හොඳයි කියලා බෙරේ මැණික් කුප්පන්න ගියාම බුක්කුක් ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒ හැම වෙලාවෙම බලන්න ඕනේ මේ කරගෙන යනකොට මේ අත්හැරීමයි අල්ලීමයි කියන දෙක එකමයි. ඒකේම පළු දෙක අතහරින්නේ නරක දේවල්, අල්ලන්නේ හොඳ දේවල් අනම්මනම් කියනෙකුත් නැහැ. ආවනම් යම අපි අලුත් කරා. අලුත් කළේ ගලාන ගලාන යනවා කගේ ගන්න ගන්නවා. ඒකට මේ අතහැරීම තමයි ඉස්සර කළා පෙන්නන්නේ. මේ අතහැරීම කරන්න නම් ওই ගාතර අනිත් පැත්තේ තියෙන එක තමයි මොනවාරි අල්ලන්නේ. හැම වෙලාවෙම තමන් මේ ඉන්නවට වැඩිය හොඳ දෙයට වඩා හොඳ දේ වෙනුවට වඩා හොඳ දෙයක් අල්ලන්න. හැම වෙලාවෙම අවබෝධයෙන් ඉන්න ඕනේ ආනාපානේ ගුරුසු ආනාපානට වැඩි හොඳයි සිවුම් ආනාපාන. සිවුම් ආනාපානට වැඩි හොඳයි අතිසූක්ෂම ආනාපාන. ආනාපානෙත් එක්ක ශබ්ද තියෙන එක ඊට වැඩි හොඳයි. ශබ්ද තියෙදි ආනාපානේ කරන්න පුළුවන් නම් ඊට වැඩි හොඳයි. අදි වශයෙන් හැම වෙලාවෙම නිවන් දකින තාක්කල් අපිට තියෙනවා අල්ලන්න බෑ. අන්නේ අල්ලන දේ දැන ගැනීම තමයි කියන්නේ ප්‍රමුඛතාවය දෙනවා කියලා ප්‍රයොරිටි සිලෙක්ෂන් කියලා. ඒක අපි ළඟ නැහැ. අපි හැම වෙලාවෙම මේ හිතින් හිතාගත්ත දේක් එනකම් බලන්නේ. ඒ දේ නම් ඉතින් අර එළුව පිටිපස්සේ එලිච්ච පිටිපස්සේ ගිය ඉවල වගේ මොකද්ද වැටෙනකම් බලා ඉන්නවා වගේ තමයි. ඒක වැටෙන්නේ එල්ලෙලි තිබ්බා. ඒ වැටෙන්න වගේ තියෙන්නේ නිකන්. වැටෙන්න බොරු. ඉතින් තමන්ගේ වැඩක් බලන්න වෙන කුතුහක් පාරේ නේ කොහොමද? ඉතින් ඒ ඉල්ලනදී බ්‍රහ්ම වෙන්නේ. හම්බ වෙන දෙනා මේ ඉදිරිපත් වෙච්ච දේ වඩා හොඳ දේ මොකද්ද සෝරගත්ත කියන්නේ. ඒකන බාලගත් ව්‍යාපාරේ බෙන් පවසාන කියලා දුන්නේ. බුදු දනන් කියන්නේ හොඳින් වඩා හොඳේ තෝරගන්නේ ඵලයක්. ඕනම වෙලාවක ලුණු මිරිස් කන මොලේකට පොඩ්ඩක් හොඳ දෙයක් තේරෙනවා. ඒකේ තෝරගන්න බැරි නම් කවදාකවත් බුදුරජාණන් දෙන්න ඇවිල්ලා ඒ දෙයක කලන්නේ. බුදුහාමුදුරු කලන්නේත් නැහැ. ඒ දේ හරියට කියාගන්න බැරි නම් මට මෙන්න මේ දෙක විකල්ප දෙක තියෙනවා එකෙන් කොහොමද ගන්නෙ කියලා ඇත්තටම මොකද්ද ගන්න කියලා අහන්නත් ඕන විකල්ප දෙක ඇහෙන් දැකපු ගමන් අනිවාර්යයෙන්ම ලුණු මිරිස් කන මොලේ හරියට තෝරනවා අල්ලන්න ඕනේ. ඉතින් යන්නේ හිතෙන් ගියරපස්සම මේ ගාථාව ගැලපෙන. ඒකෝට හැලෙන දේ බලන්න. එන්නේ බලනවා නම් අල්ලන්න දෙන්න දෙන්න දෙන්න සිල් මේකන සිල් මේකන යනවා. ඒකවල තේරෙනවා මේක කවදාකවත් අම්මලා සාත්‍රයක් අපිට උගන්වන්න බෑ. ගුරුවරයෙකුට මේ උගන්වන්නත් බෑ. ස්වභාවික සිද්ධි වල වෙන්න දෙන්න ඕනේ. ඒකට අවදිය තියෙන්න ඕනේ. ඒකට මොකද්ද කියන මේ අප්‍රමාදයේ තියෙන සතිය තියෙනවනේ. මගේ නෙවෙයි කියන හැඟීමෙන් බලාගෙන ඒ හොඳ දේ අහුල ගන්න ශක්තිය තියෙනවනේ. මතක තියාගෙන ඉන්න ඕනේ අනර්ග දේ හැරෙනවා. හොඳ දේ අතාරින්න නැතුව හොඳ දේ අල්ල ගන්න නැතුව නරක දේ අතාරින්න බෑ. අර ලොකු සංසි කියපාරක් මතක් කරගත්ත උපමා වගේ ගවර වලක් වගේ කුරුම වලක් වගේ දෙයකට පිළිල ගඳ ගහලා පණුව ගහලා තියෙන එකට හොඳ පිරිසුදු වතුර ටක්කයක් අරියොත් අනිවාර්යයෙන්ම රැටෙන පිරිසුදු වතුර ප්‍රමාණයට සාපේක්ෂව වල පිරුණාට පස්සේ කුණු යන්න පටන් පිටත්ලා පිටත්ලා පිටත්ලා ඒ වල සම්පූර්ණයෙන්ම පිරිසිදු වතුරෙන් පිරිසිදු වෙනවා කියන එක වගේ වැඩ පිළිවෙලක් තමයි රහත් මාර්ගයේ පිසිද්ධ වෙන්නේ. නිතරම මේ හොඳ වතුර ගලන එක තියෙන්න ඕනේ. ඒකවල දැනගන්න ඕනේ හොඳ වතුර වැටෙන්නේ කුණු ගොඩකට තමයි. පිට වෙන කුණු මාර්ගයෙන් තමයි පුත්කලගේ පිරිසිදුකම තේරෙන්නේ. කොච්චරක් කුණු පිට වෙනවද කියලා ඒ නිසා අපි වැරද්ද දැකපු වෙලාවේ අඩුපාඩු දැකපු වෙලාවේ දුෂ්කරතාවය දැකපු වෙලාවේ හේබානනම් පසුබානනම් මිලාන වෙනවන අසත්පුරුෂයි. අඩුපාඩුව දැකගත්ත වෙලාවේදී අනේ මේ මොකක් හරි හොඳක් ඇවිල්ලා ඒකයි මට මේ අඩුපාඩුවක් දැකලා මේ අඩුපාඩුව යන්න හදන්නේ ඒකට ටටා කියලා යන්න දෙන්න පුළුවන්කම තියෙනවා මොන්නම නාටකවත් මොන්නම රක්මයකටවත් දේවිකටවත් අපේ ප්‍රගමනේ වළක්වන්න බෑ. දිග්ගටෝ ඇතුළට එන ධාරාව දෝර ගලන්න ඕනේ. සත්පුරු ශාස්ත්‍රයේ ධර්ම දේශනා, බණ භාවනා, නිතිපතා වැඩ කරන ගතිය කරගෙන යනකොට ආරක ඇඟට තේරෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ඒ නිසා රාග දෝෂ වශයෙන් මෙතන සඳහන් කරාට මෙතන මෝහය ගැන කතා කරලා නැහැ. මොකද හේතුව මෝහය තියෙනවා නම් මෙතෙන් ඉන්න බෑ. ඉතින් ඒකට සෑහෙන අතරට පිරිසිදු වෙලා තියෙනවා. නමුත් ඒකේ කාර්යක්ෂම භාවයේ දක්ෂ භාවය වැඩි කරගන්නයි මේ බණ කියලා කියලා තියෙන්නේ. ඔබට හැම වෙලාවෙම විකල්ප තුන හතරක් පෙන්නනවා. ඒ විකල්පෙන් වඩාම වාසිදායක දේ. උගක්ම කෙලෙසයි කරන්න පුළුවන් දේ හැකි ප්‍රමාණයෙන් කරගෙන කරගෙන යන්නේ කියලා. ඒක තමයි පුදුමාකාර කලාවක්. පුදුමාකාර මේ ස්ථානෝචිත ප්‍රඥාවක්. ඒ වගේම පුදුමාකාර දැනට තන්මසි නුවණ කියන තැනට අවශ්‍ය නුවණක් එතකොට ඒ වගේම ඇතිලින් සතුටක් ප්‍රමෝදයක් පිරිච්ච ගතියක් මේ කුණ මොන කුණකින් උනත් ගන්න. ඒක හොඳ සැප දේවල් වල නෙමෙයි කුණකින් උනත් ගන්න පුළුවන් ශක්තියක් තියෙන ඕනම දෙයක් ඕනම කුණක් ධර්මතාවයක් වඩපත් කරගන්න පුළුවන්. අපේ ලුකුසාන් හැමදාම හැන්දාට ගියාම කියන්නේ මේ සේරම ධර්ම කොටස් වචනා දේවල් Taman තුල තියෙනවා දැක ගන්න විදියක් නැහැ. ධර්ම ගන්න නැහැ. දැක්කා නම් එදාට Taman ගැනම Taman ලුකු නම්බුවක් ඇති වෙනවා. ඕ මෙච්චර වටන මනුස්සාත්මයක් නේද මම කිසිමකින් කියාගෙන අනුන්ටත් බැනගෙන කුණු කතාව කර කර හිටියේ ඒ මොකද මේ ධර්මතාවය මතු කරගන්න හැටි දන්නේ තමයි විශේෂින්ම මේ කුණු ඉස්සරෙන් කියලා අර හොඳ පැත්ත දන්නේ ඉතින් මේකෙදි කියන්නේ කුණු යනවා යන දෙනකොට යන්න දෙන්නේ කුණු යනකොට යන්න දෙන්න නම් ඒ වෙනකොට හොඳ ඇතුළට එන අන අනවරත ප්‍රවාහයක් තියෙනවා බාධා නැති ප්‍රවාහයක් හදලා දෙන්න ඕන මේ දෙක සිද්ධ වෙනවා නම් උතර මම එක් මොකක්වත් නැහැ. අතාරිත් ඒ අනුව වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මේ ආරම්භයක් වශයෙන් තමයි මම මේ මගේ අදහස් ඉදිරිපත් කරේ. ඉතින් මේ ගාථාව සම්බන්ධව තම තමන සම්බන්ධ භාවනාවට සම්බන්ධයක් තියෙනවා නම් ඉතින් මේ අවස්ථාව ගන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා ධර්ම සාකච්ඡාව විවෘත කිරීම සඳහා. අවසානයේ අක්තිවියස් මාත්‍යා කාටට වරිණ ඉඳලා කිව්වා කිව්වා කියන්නේ කියන්නේ හොඳයි කියලා හිතුණා. පස්සේ මයිලේ කිව්වද ලබනවා කිව්වද සාධිකාට වහිනවා මම කොහොමද කියන්නේ ඊට පස්සේ කිව්වා මේ කවුද මේ ඉන්නේ කියලා මම අපේ ඉස්සන්තලා ඉන්නවා කිව්වා ඊට පස්සේ කිව්වා ඒක හරියයි මම මහත්තයාට කිව්වා මහත්තයාට සාධිකාට ඉස්සන්තලා කරා මේක මෙහෙම කිව්වා ඊට පස්සේ මේ ඒකම මම කොහොමද ඉන්නේ හරියට ඉන්නේ නැහැ මට එන්නේ කියලා කිව්වේ මොකද මේ ස්වාමී කරන් මම කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ වඩා උදාහරණ දෙන්න පවතිනවා කාගේ කාය කටයුතු සංකේ කරගෙන යටේ තියෙන මේකේ තියෙන රැස්ලි ක්‍රේඩින් එක. මාතල් ගුත් මාතේම හරියන්නේ නැහැ කියලා කියන්නේ. මොකද කිසි එකක් වෙන්නේ නැහැ. ඒක මම හිතුවේ ඉස්සර අපේ අම්මයි අප්පච්චි නැති වුණාට පස්සේ ඒ බවුලේ අපේ ප්‍රශ්න දුමාකාර වෙලතේ කියලා. ඉතින් කොහොමදක් අප්පච්චි ඉස්සලා වරුණා. කැපියම මොනවක්වත් ගන්න කියන කෙනෙක් නෙවෙයි. ඉතින් ගෙවන්ති ඉගෙනගෙන තිබුණේ ඉතින් දරුවෝ 10 15 දෙනෙක් හිටියා විතර රසාවලාගෙන කරනවා. මුන්නම ගහනක්වත් නෑ අම්මගිරිය ප්‍රධාන වශයෙන් මා අවුද්දසල කියලා. හරියටසල දෙන ඔක්කොම ඉන්නේ කියන කටයුතු කරනවා. මොනවාකට කවුද කියන කියන්නේ මේ තුතිලම රජුගෙන් අම්මා කවුද විහාරමානයි. විහාරමානයි මේක වෙන්න තියෙන බැක්ටි කියලා අම්ම වෙන්නට දෙවිලා ගන්නවා টොප් එකට යනවා. ඒක අම්ම මරුණට පස්සේ මම හිතුවා මට අපච්චි වෙද්දාගේ සීපත ගන්න බැරුව. මොන විදියෙන්ද හිතා ගන්න බැරුව ගියා මේ මෙච්චර සසර ගෙනාපු වැඩ පිළිවෙල කරලා ගියරම මොකද කරන්නේ? ඔක්කොමල ටිටෝ මාටිටෝ අම්ම මැරිදාගේ මම මැරෙයි කියලා. ඇත්තට මෙහෙදි පණිවිඩ එනකොටම ගැහුව ගහිලා උඩට මේ යට දරත් ඡේදේ උඩට එනවා. ගාව එච්චර මම පණිවිඩ දීපිකාට යන්න මට කතා කරන්න එපා කියලා. කාමරේට ගියා මොන විදියවත් කරා. ඉවරයි. ආයෙකින් මොනවක් කරගන්න බෑ. ඒක ලොකු සංගාට ආවිල්ලා මෙතන තමයි වාඩිලා හිටියේ. ලොකු සංගාට ආනපත් සීතු ලේවිලා තියෙනවා. ඊට පස්සේ මම ඇවිල්ලා කිව්වා අම්මා එච්චරයි. එච්චරයි කියන්න පුළුවන්. ඕ ගාලා ගහනවා නිකන් මේ ගිනි කන්දක් එන්නවා. පොඩි එකෙක් වගේ අඬන බඩන කිව්වා. යක්ෂ වුණා තමයි. කවදාකවත් එහෙම කරන්නේ. කවදාකවත් කියන්නේ යක්ෂ වුණා තමයි පොඩි එකෙක් වගේ අඬන බඩන කරගන්න. කිව්වා කියනකොට මට මතක යකෝ මහානලා නේද මේ සතිය ගැන නේද කතා කරන්නේ අනුන්තබ්බන කියනවා නේද දැන් මේ මොකද වෙලා තියෙන්නේ ඉතින් ඒකකොට නිකන් කෝච්චි පාරක බස් එකක් ගෙනියන්නේ වගේ දඩ බඩස් දඩ බඩස් තමයි මේක යන්නෙත් නැහැ එන්නෙත් නැහැ. අනේ ඥානනම් දෙනවා එන්න කියන කිලි කිව්වා. එහෙනම් මෙතන යහපොතේ. යනකොට ස්වාමීන් වහන්සේ මම එනවා දැකලා මේ මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැහැ ඥානසද්ද මගේ ඇහි. මම ගිහලා කතා කරා. කතා කරද්දී මම මේක මැත්තේ කියලා යන්න ඒ කටයුතු කරනවා. ඉතින් ගියාට පස්සේ මම එයි කියලා කවුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔක්කොම හිතාගත්තම මොන්නම තාලෙකින්වත් දැන් බේරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අලප්පච්චිති තිබුණා තීන් එකම එයි කියලා. මා කියලා බැලුවා මම දැන් ඉතින් මෙහෙට අර පෙට්‍රෝල් පිච්චිලාන දෙවනේ කියලා බැලුවා බලනකොට මිනිහ තියෙනවා භාවනා කරනවා වගේ ලස්සන තියෙන බලන්න බෑ හක් ගාලා එනවා ඉතින් වටපිට බලන්න දැන් hina එනවා නිකාර කරන්නේ ඥානවල කවුද හිටපු කෙනෙක් දැකලා කතා කරලා කිව්වා යාළුවා කලින් ගියා නේද කියලා මම නිකන් පිටුනොට මොන විකින්වත් කරන්න බෑ එනවා කඩ කඩ කඩ කඩ එනවා ඉතින් මම ඒක ආපහු එනකොට ඉතින් මට ඒ ගාණක් නෑ ඉතින් ගියා සාහට පස්සේ ලොකු සංඥාගේ කියනවා මම කොහොමද මුතුන් විදිහට කටයුතු කතාකත් මම හිතේ කරන්න බැරි විදිහට ලස්සන සංවිධානය වුණා මිනිස්සු කිසිම කොක්කොලයක්වත් එල්ලලක් නැහැ මර දැන්නේවත් නැහැ දෙනක ඕ ගාලා එනකොටම සැලකුවා ගාන දෙක වුණත් ඇවිදලා වචන දෙක තුනක් කතා කරලා ලොකෝ ස්තුති කරලා වැළඳුවා එච්චර ඊට පස්සේ කිව්වා තමයි නම තමන් ඉවර ටික කරනවා නම් තමන් හිතන විදිහට තමන්ගේ වැඩ ගෙදර සිද්ධ වෙනවා ඊට පස්සේ ඔය මම පැවිදි පැවිදි වෙන්න ඉස්සෙල්ලා හම්බ වෙන්න වැදගත් කීප දෙනෙක්ගේ ලයිස්ට්ුවක් ඇතුළු තමයි මම ආයෙ මට කරගන්න බැරි වුණා. ඥානරම් සම්පිතින සතුටෙන් මම ආයෙ. ඊට පස්සේ මේ සේරම මනෝට මෙහෙට එන ඥානරම් හඳුනන වෙන්නේ. ඊට පස්සේ මම කොහොමද මෙරුවා මම මේකනේ. يعني දිවි ලෝකයට බ්‍රහ්ම ලෝකයට ප්‍රාර්ථනා කරේට මිනිස්සු මේ ඔබ වහන්සේ වඳින්න දැන් ආපුවා මම තමයි යන්නේ සන්ධාන නිලධාරියා. ප්‍රොෆෙසර්ස්ට වැඩියක් ඉතින් එහෙම තමයි නම තමන්ගේ වැඩ ටික නොපිරිහෙලා කරන්නේ යුව කරන්න ඕන වැඩ ටික ඉබේ වෙනවා. කීල පණිවිඩය කියන්නේ කිව්වා මට මෙන්න මේක කරන්න ඕනේ කියලා මට ඕන ටික කියන ලොකු සාන. ඉතින් ඒක කරමින් ගියාට පස්සේ මට තේරෙන්න පටන් අරගත්තා අපි මේ කන්වේ බෙල්ට් එකක් උඩ ඉන්නේ ඕකට නටන්න එපා. ඔය බෙල්ට් එක ගෙනියන්නේ ඕන තරම් සීල් එක වදිනවා ඕන තරම් ප්‍රයිස් ටැග් එක වදිනවා අන්තිමට ප්‍රොඩක්ට් එක එළියට යනවා. බෙල්ට් එකෙන් පණින්න ගියොත් ඊටසේ ඒක ගැන ආයෙ නටු කතා කරන්න ඕනේ නැහැ. ඒක තියෙන බෙල්ට් එකේ. අපි හරියට සමාජ ප්‍රඥා පුරනවා නම් මොන පුණු හරයක් අත්තෝනේ. ඉදිරිපත් වෙන දෙයට මුහුණ දුන්නාට පස්සේ මුල් ගැටේ අපිට ප්‍රශ්නයක් නැහැ නේ අපිට ඉදිරිපත් වෙන්නේ දේ වෙනකන් අපේ බලාපොරොත්තුවක් නැහැ. උනාට පස්සේ සැලසුමකුත් නැහැ. කට්ටිය උදා මොකද කරන්නේ කරා. ඊට පස්සේ මොකද උනේ වෙන්නේ තියන. මොනම කෙනෙකුටත් ඇයි අපිට දොස් කියන්නේ පුළුවන්කමක් නැහැ. ආ නොටික කරන මොතනේ භික්ෂුත් ඇති. ඔගනේ බාරදක්ෂය කියලා කියන්නේ ඔගනේ මේ පරිපාලනයේ අවශ්‍ය කරන මූලික දේ ඒකනේ සතියින් අරන් දෙන්නේ. ඒකකොට ටිකක් අමාරු වෙලාවට මට තේරෙනවා ඒ අම්ම නැතිච්චාම අඬනවා වගේ මොකද්ද ඉක්කුත් වෙනවා. ඒක කවුරක්වත් ඒක දෝෂයකට ගන්න නැහැ. අම්ම නැතිච්චාම කොට කැඩුවා. ඕකට මැරෙන්න දෙයක් නෑ. දෙයක් නෑ. මේ බොහොම කඩේට ඉවරයි. එනිසා අනිත්‍යද වෙන්නේ සෑහෙන Taman තුල මන්නම් කියන්නේ මට මම කියලා මට ඉපාවලා කියන්නේ දිනචරියාව හරියට කරා මොනවාක්වත් නැහැ. පුදුමාකාර විදිහට Tamanට තේරෙන කොට ගන්න මුළු ලෝකෙම මේ වෙන්ස් ටික අතර ගත්තා. තමන්ගෙන් කෙරෙන්න දෙන යුතුයකම් ටික හරියට කෙරෙනවා නම් බාල වුණත්, වැඩි මාන වුණත්, දුක සම්පත වුණත්, ඇවිදි වුණත් මොනවා වුණත් පුදුමාකාර ඒ තැන අතම මිලඟ කියක් හිටිනවා. සුපතිත්ත ගතිය, සීලෙ හිටින ගතිය තියෙනවා. ඒක මොකකින් හරි විශ්ුණයි කියලා හිතන්න. දවසට අවශ්‍ය කරන වැඩේ කරගන්න බැරි වුණයි කියලා. ඉන්කාන් හිත කොක්ෂිත වෙනවා. කද්ද මේකේ හේතියක් නැහැ. අද දවසේ මේ කලියුටි කරගන්න බැරි වුණයි කියලා සැකේනවා. එහෙම නැතුව එනවනම් බුදුරජාණන්සේ දීලා තියෙන අයේ අත්පිළිවෙල සමාන වෙයි ළමා වැඩපදයක් තියෙනවා. නිකන් චාරිත්‍ය චාරිත්‍ය සඳහා කරනවා. ඒත් ඒක කිරිල්ලෙන් හම්බ වෙන අර පිළිච්ච ගතිය මොනම දෙයක්වත් නැහැ. ඒකෝට අර මම දැකලා තියෙන අනන්තවත් එහෙම කරනකොට කිසිම අසත්පුරුෂයෙකුට අපි කරා එන්න වෙලාවක් නැහැ. මොකද අපි හැබැයි කවුරු නොවන මොන කරන්න දැන මේ වෙලාවේ මේ වැඩේ කිව්ව නොකඩවා කරගෙන ආපු එකක් තියෙන මේ කෙරෙන්නේ. වැදගත් නැහැ. ඒක ඔයාලට වැඩක් නැහැ. මේකම මම අරගෙන කියලා. ඒ නිසා පුළුවන් නම් පොඩ්ඩක් ඉන්න. ඒකට අහපේ. සත්පුරුෂයන් ඉතින් අන්ධකාරණ දනගාන ඉඳලා වැඩේ කරන. ඒක අවශ්‍ය ශාස්ත්‍ර කරගෙන ඒ නිසා මේ ලොකු අරසාවක් තියෙනවා. ඒ අරසාව මේ මේ කාටවත් දෙන්න බෑ. නිවන් ලැබලා නෙවෙයි. ඒක දානෙත් තියෙනවා. දානෙට වඩා උගාවක් තියෙන සීලේ කියලා. ප්‍රතිපදාවනේ. සීලෙට ගිය ගමන්ම මේ සිල්ලන්ට අමලවන් දැකලා තිනවා කිසිම බයක් නැතුව. කිසිම පැකිලෙවතු ඕනේ වැඩගත් ස්වාමීන් වහන්සේ නමක් නමකට ගිහිල්ලා කෙලින් කතා කරලා කියනවා. මෙන්න මේක වෙන්න තියෙන ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි නිමිච්චරේ කෙරෙන්න ඕන. හරියට මොනවා කරන්නේ අනින් කිරගෙන වගේ තේරෙනවා. මේ සමාධි ප්‍රඥාවලදී ඊටපත් වෙච්ච මනුස්සය හැමදාම මේ බුද්ධ ධර්ම කෙනෙකුත් මෙහෙම නැත්නම් මේ පරිවාහ කරමින් නිකුත් නෙවෙයි. හරි තේරලා කතා කරනකොට ටංගල කොමිටේට. ඉතින් ඒක වෙන්න නම් අර විවෘතකම තියෙන්න ඕනේ. තේරෙන් බේන මොනවා කරන්නේ වර්තමානට අවදි භාවයක් තියෙන කොයි මනුස්සයාට මේ මොහොතේ අයිතිවාසිකමක් තියෙනවා. ඒකට මේ යමක් හැදුනයි කියලා අධ්‍යයගතේ ගුණවතේ කනුවයි කියලා මොකද කරන්නේ ඉතින් ආයරවර ආවතවත් කොලයක් ඉදුණාට නට බයෝ කායපෝ කියලා ලවන්නේ බලවන්න බෑ කී හැලෙන්න දෙන්න නම් අතුලතර බේච්ච ගතිය තියෙනවා ඒකට කියන්නේ සම්පත්‍ති කර කියලා සාසන සම්පත්‍තිය කියන එකයි මේකේ කියන්නේ ඒක තමයි ඔය නිවනේ තියෙන විමුක්ති රසය ඒක තනියම ගන්න බෑ ඒක පිරිසක් එක්ක ඉන්නකොට හොඳටම හතර පැත්තෙන් පරීක්ෂා වෙනවා පරීක්ෂා කරනම හරි විශේෂ කරයි කියන්නේ කොයි වෙලාවකවත් මේ ඉවර වෙනකම්ම විවේක ගන්න දෙන්නේ නැහැ. කොයි පැත්තකින් හරි මතු කරලා පෙන්වන්නේ ඒක හොඳයි. ඒ කියන්නේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ඕනේ. ඒ හිතියට හැම වෙලාවෙම කර තියාගෙන ඕන කාවුවක් වෙන නම්බුනාම ස්තුති නේ වැඩේ තියෙන්නේ. ඇතුළතින් Tamanට එනවනම් එනට වැඩි ටික ටික ටික ටික පිළිච්ච ගතිය. එහෙනම් මේ මනුස්සයාට පුදුම මේ භූමිය අයිතිවාසිකමක් සුපතිත්ත්ව ගතියක් එන්න පටන් ගන්නවා. යහවට පස්සේ නොපෙන්න හැකියාවක් පෙන්නගෙන හිටියත් මේ මනුස්ස ලෝකෙට සීමා වෙච්ච එකක් නෙවෙයි. දෙයයන් බ්‍රහ්මණ්ඩක් පේනවා, අන්‍යාගම කියලාත් පේනවා, භාවනමන පොඩි එකටත් පේනවා. ඒකේ තියෙන අර මේ නිසිතනට බඩුවත් බඩුවට නිසිතනකුත් තියෙනවා. හරියට ඒ තන ඒ බඩුවට ගිය ගම එනික රටිලෝ මේ සිංහාසනෙන් ඩංගා වගේ පිච්චිලක් යනවා. ඉතින් ඒක මේ මානකමේ විතරක් නෙවෙයි කොහෙතනින් තියෙනවා. ගොවිතැනක් කරනකොට උනත් ඒ මිනිසයා මේ රොබර්ට් නොක්ස් කියලා තියෙන ලංකාවේ ගොවියා සිංහල ගොවියා මඩ හොදාගත්තාම රජකමට සුදුසුයි. ඒ කරන වැඩේදී ලස්සන දැන් ඔය තේවතුල වැඩ කරන පරණ මිනිස්සු ඒ තේවත්තේදී ඉතේ ගහට දක්වන ගෞරවය. පුදුමාකාර මලේට ගියාට පස්සේ පුදුම ගෞරවයක් කරනවා. ඒක ඒකනෝට ඒ මිනිස්සු කවදාක විහිළුකාරක් කියලා හිතන්නේ දෙන්නේ මිනිස්සු අම්බුවන්න තමයි. උන්කට ගරු කරනවා. ඉබීම ඒකේ නෑ. ආගම ධර්මයක් නෑ. ඉතින් ඒක මහානකමේ විතර ඒක පිළිච්චි ලස්සන වෙන මොකක්වත් නෑ. ඒකත් අර වගේ අනාගතොත් හලනවා කියන එක අමාරුයි. ලස්සන කරගත්තොත් හැලෙන්න පටන් ගන්නවා. කිසියම් දෙයක නොගැටි මේ ආකාශය පියාසර කරන්න වගේ යන්න පුළුවන් ගැටි. අපි කියන්නේ පුළුවන් තරම් එකිනෙකා එකිනෙකාට ඒක ආදාස කරගෙන තම තමන්ගේ වැඩ කරගෙන යනවනම් ආ කොයි එකයි කියත් එකයි කොයි එකයි කියත් එකයි. ආවලා ඉන්නුනේ ආවලා නැහැ කියලා දැනන්නේ. ඥාන රාජාවේ නැති උනාට පස්සේ බුදුන් මේ නිස්සාරණානේ ඉවරයි. මහත්බණුනෝ මොකද අවුරුද්දකින් විතර මහත්කට ගියා. හැබැයි ඒ මුත්ත වෙලාවට කේමනන්ද සාමි කිව්වා ඵලයන් අවශ්‍ය විරාමත් තියෙනවා ඵලයන් කියලා. නැත්තම් කේමනන්ද හේරටම බැන්නා මට මේක බාර දෙන්න තොපි සේරම කියලා මේක වැටෙනකම් බලන්නේ මම වැට්ටුවේ නෑ. මම මේක වැට්ටුවේ නෑ මම ඇද්දා. ඔය 96 වෙනකම් ඇද්දා. පැටලි වෙලා යම් එකේ ඉඳලා කිසිම අඩුවක් වෙන්න දෙන්නේ අර ප්‍රතිපදින්ගේ හේම මැරගෙන ගියා. ඉතින් ඒ වුණාට මේ ඥානාවසද වෙන්දට වැඩි ජීවත් වෙනවා. ඒ කරන් කරන වැඩ. ඉතින් මොකද හේතුව මේ උනාන්ති කියලා වෙනම දෙයක් ඇති කරලා කියන්නේ උනාන්ති මේක කාලයක් පවතින ඕන නීති පද්ධතිය හදලා තියෙන්නේ. ඒක කරන්න බැහැ. එතකොට අද්වචනාශය අපවචන කොට පිරුණම් පාන කොට යන්නේ නැතන ආනන්ද හඳුර යනකොට අනකෝ අයියෝ අඬ ගන්න කීකනා කෝ ඔච්චර රුකුපත්තාක විතර දාවේ කියලා. අන්දාගලන හුස්ම ගන්න බෑ. අපේ නාම අනලු කෝ අඬ ගන්න කියන ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මුණ දී ගන්න බෑ කියලා. වගේම ආනන්ද හඳුර ගෞරවයෙන් සැලකුවානේ. ඊට පස්සේ තමයි ධර්ම සංගායන තියන්නයි, සැලසුම් කරන්නයි, අරයට මට වැඩ පවරන්නේ, දන්ත බඩ ගාලා ඇක්ටිල ඔක්කොම පන්සල් ටික සුද්ධ කරලා හරි ගසලා බුදුරජාණන් ඉන්නකන් එහෙම ඕන කමක් තිබුණේ නැහැ. ඊපස්සේ තමයි සංවිධානයට බලන්නේ. ඒක නිසා මේ විශේෂණ කොයි එක වුණත් ඒක මනාපෙට නැත්තම් මේ මේ ආශිංසනයට හරවා ගන්න එකයි අපේ වැඩේ. ඔය ප්‍රතාප මොකද කියන්නේ තේරෙනවද? මොකද කියන්න ඕනේදී? ප්‍රශ්නයක් තියෙනවා මේ භාවනා සම්බන්ධයෙන්. අන්න හරි මතු කරමු. මේ කට්ටිය කරබන් ඉන්න නිසා අලුතෙන් ආව මිනිහ කරේ මතු කරන්න. භාවනාව අන්තිම භාවනාවේ තියෙන සෝරවලුම මේ කට්ටිය කරන්නේ. මගේ දැනුම එක මම භාවනා කරනකොට අපි මොන තීක්ෂණයෙන් යන්න පිළිගන්න ඕනේ. හයියෙන් යන්න ඕනේ. මින් යන්න ඕනේ. ඒක. හරියට වෙන්න ඕනේ. මම කැමති කවුරු හරි මේ සභාවේ ඉන්න කෙනෙක් උත්සාහයක් කරනවා නේද? එතකොට මට බලා ගන්න පුළුවන් තේරුම් ගන්න තියෙනවද කියලා අනික් කට්ටිය නෑ. ඉන්න කට්ටියගෙන් කවුරු හරි උත්තර දුන්නොත් මොකද කියන්නේ? මේ මාත්‍යාට අපි පීනන්න ගන්න මිනිස්සුන්ට පීනන්න උගන්වනවා වගේ අතට බෑගෙන ඉන්න කෙනෙක් කිව්වොත් කොහොමද කියන්නේ? අවසර ගන්න තාක්මන්ට බැහැලා. ටිකක් හිතන්න දෙයෙන් ටිකක් හැරෙන්න තාක්මන් කරලා. නිම ඊට පස්සේ කියන්නේ මුලින්ම කිසියම් වේගයක් ගැන හිතන්න එපා. සාමාන්‍ය වේගය. තමන්ගේ සාමාන්‍ය වේගය. ඔව් ඊට පස්සේ ඊට පස්සේ ගමනට හිත යොමු කරනවා. ඒ කියන්නේ වේගයක් මොකක් වනකොට නිකන් යමින් ගමන් කකුල් දෙකට තමන් යන බව දැනගෙන හිත යොමු කරනවා මේ ඒ කියන්නේ සාමාන්‍ය වේගයේ සක්මන් හුරු කරගත්තට පස්සේ සතිය පිටු කරන දෙයට මයින්ඩ්ෆුල්නස් එක දාන්න. ඔව් ඊට පස්සේ වේගය වැඩි නොකර හිතෙනවානේ යමක් කරන්න යන ගමනම ඊට පස්සේ ඊට පස්සේ ඒ ගමන තුල සතිය පිටවා ගන්න වමට හෝ දකුණට හෝ හිත යොමු කරනවා. ඊට පස්සේ අපිට ඊගාට තියෙන මේ සතිය වැඩි කරන්න කොමක් කළ යුතුද? අරමුණට වමට දකුණ සතිය පිටවනවානේ සාමාන්‍ය අධ්‍යයන ගමන් සාමාන්‍ය විදිහට මේ පාත් එක පෙත කුරු කරගන්න. කුරු කරගත්තට පස්සේ තමයි තේරෙන්නේ දැන් පෙතේ සාමාන්‍යයෙන් පිළිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියක් යනවා රජෙක් වගේ. නිකන් ඔය ඇවිදින. යාට වැඩ විදිහට බලන දැන් මේ ඇවිදිනකොට අනිත් ලෝකේ අමතක කරලා කායට හිත දාලා වම තියෙනකොට දකුණ තියෙනකොට කියන්න පුළුවන්. ඒ කියන්නේ සතිය පිහිටවන. ඒකත් හරියන හිත මේකත් බොහොම මාරු හරියන්නේ නැතු වෙන්නේ තියෙනවා. හරි ගියා නම් ඊට පස්සේ බලන මේ සතිය පිහිටවල ඒ පිහිටවක සතියෙන් වැඩි වැඩි තොරතුරු ලබා ගන්න. අදිය කියනකොට ඒකේ විස්තර සහිතව බලන්න. මේ අදිය කියනකොට විස්තර සහිතව බලන්න. දැන් පිට නොයන්න. එනතම් හිතවිලි නොයන්න වේගයෙන්ම නෙවෙයි. කොයි එක හරි කවන්නේ හදලා දෙන එකයි තියෙන්නේ. සතියෙන් වැඩි වැඩි ඕජාව ධර්ම රසය එහෙම නැත්නම් ඒ තොරතුරු ස්වභාවික ලක්ෂණ වැඩි කිරීම සඳහා නැත්නම් මේ ආරමුණට හිත එබිලා ලං කරලා බැලීම සඳහා වේගය වැඩි කරනවද අඩු කරනවද ප්‍රශ්නයක්. නිසා වේගයේ එච්චර ප්‍රධාන කාරණාවක් කරගන්න එපා. ප්‍රධාන කාරණාව කරන්නේ සති සමාධි කියන මයින්ඩ්ෆුල්නස් and concentration කියන එක තමයි අපිට ප්‍රධාන ඒකට ගැළපෙන කාලෙට මේකේ උපමාවක් විදිහට කියනවා නම් Taman පරියන්කේ ඉඳගෙන ඉඳලා පැයක් කහවරක් දාන්න ගියනම් ටිකක් වේගෙන් ඇවිදිනවා. අර හිටියන්ටත් එක්ක අතපය හෙල්ලෙන්නත් එක්ක ටිකක් ඇවිදිනවා. මේ ඇවිදින ගම සතිය සමාධි පිහිටුවලා ගන්නෙත් නෑ නැතුව ධනතියම යන ගමන් හිමීට බලනවා ලාවට ඇවිදින ගමන් මේ වම දකුණ කියන දෙකට හිත දාන්න පුළුවන්. ඒ ටික පුළුවන් නම් ඊට පස්සේ වම වම දකුණට ගියා නම් වමයි දකුණයි සංසන්දනය කරගෙන යන්න තරමට හිත එකලස් වුණා. වමේ එසවීමයි තැබීමයි අතර සංසන්දනයක් කරන්න පුළුවන් තරම් තොරතුරු වම දකුණ කියන තොරතුරු දෙකක් නම් වමෝසෝනවා තමන දකුණෝසෝනවා තමයි තොරතුරු හතරක් ගන්න පුළුවන් තරමට කරනවා. එහෙමත් කරලි වෙලා ඒකත් හරියට මේ හරියනට නෙමෙයි මේ වචනෙට කියන්නේ ඔසෝන යවනට අරුණාට වල තොරතුරු හයක් ගන්න තරමට වැඩි කරනකොට ඒකේ අඩු කරන්න ඕනද වැඩි කරන්න ඕනද කියලා. හුඟක් වෙලාවට සාමාන්‍යයෙන් කියවෙන්නේ මේ පළවෙනි විනාඩි 20 වගේ වම දක්වන කියලා ඇවිදිනකොට සාමාන්‍ය වේගය තමයි යන්නේ. ඒ ඔසෝනවා තබනවා කියනකොට ටිකක් නිකන් වාහනේ කන්දක අදිනවා. තොරතුරු වැඩි. ඊට පස්සේ වේගය ටිකක් අඩු වෙන්න බලනවා. ඊට පස්සේ ඔසෝනවා යවනවා තබනවා කියනකොට මහගිරි දඬේ ගැල්ලුවා වගේ ඒ කාණ්ඩ මුදුන්පත් වෙන්න හදනවා වගේ ඉතින් මොකක් වෙයි අඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් අඩු වෙන හිතන අපිට ආයෙකට හිතිල රාශියක් කැවිලා කැඩිලා සද්ද ඇවිල්ලා චා ඕනේ නැහැ කියලා හිතනවා ආයෙ අර පේසි කරේ ලැබේ. ආයෙ හදලා කර සාමාන්‍ය වේගයක් දෙන්න. ඉතින් ආයෙ මේට අඩු කරන අඩු කරන යනවා. අඩු කරනවා නෙවෙයි කෙරෙනවා. කරන්න ගියොත් එතකොට ඒ කියන්නේ වේගෙටයි ඒ කියන්නේ සතියට නෙවෙයි. ගන්න තොරතුරු වලට නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක වේගෙ විශාල බාධාවක් කරගන්න නැතුව මේ සින්ක්‍රොනයිස් වෙන්න දෙන්නේ කියලා කියන්නේ. ඇකලමටයිසේෂන් සින්ක්‍රොනයිසේෂන් ඒ අණුව ගැලපෙන ඒ අණුව වේගයට අණුව යන කාර්ය අණුව කරගන්නවා කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. ඒක ඇත්තටම භාවනාවේදී ආධුනිකයෙකුට කඩු අමාරුයි හරියට ප්‍රසස්තාගයට යන්න. කරගෙන කරගෙන යනකොට තමයි එන්නේ මට. ආවත් ඕ කොච්චර වේගයේ කොච්චර හොඳට පුරුදු කරපු කෙනෙක් වුණත් පටන් ගන්නකොට සාමාන්‍ය වේගයෙන්ම පටන් ගත යුතුයි. ඊගා පරියන්ක පටන් ඉඳලා ආයෙ පටන් ගන්න කියන්නේ අපුණ ආයෙකින් පටන් ගන්න. ඊට පස්සේ ආයෙ ඉක්මනට සංසිඳනට තිරසියා සාමාන්‍ය වේගය යන්නත් ඉඳතියි. එනිසා ඉතර වේගයේ තද බල කාරණාක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ තබන තබන පියවරකින් ගන්න ස්වභාවික ලක්ෂණ ප්‍රමාණය. අරමුණට සමීප ස්වභාවය, සුහද ස්වභාවය, ආදගෙන ස්වභාවය නැත්නම් සතිය වැඩි කිරීම තමයි බලන්නේ. අරගෙන වේගවත් කරනවා කියන්නේ හිත වේගවත් වෙලුත් නැයි වේගවත් වෙනවනේ. ඒක ඒක තමයි වෙන්නේ හිතවිල්ලක් ඇවිල්ලා කැඩුනයි කියන්නේ. එතකොට අර හිත තැම්පත් කැඩිලානේ. ඒකට ආයෙ කරනකොට ආයෙ හිත සායන වේගයකින් අල්ලලා දෙන්න. එතකොට තමයි මේ මේ හිතවිලි වේගය කඩලා අවධානය කායට ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා සමහර විටක යනවා හිතවිලි ඇවිල්ලා සක්මන වේගය යනවා. හැබැයි වමේ දකුණ නෙවෙයි තියෙන්නේ හිතවිලි දුවයි. එතකොට කියනවා වැඩි පාඩුවර බිස්නස් එක දුවන්නේ හිතගෙන නතර වෙන්නේ කියලා. වෙන්න එපා. නතර වෙලා හිතන බව විතරක් හිතලා ඒක විනිශ්චය කරලා ඉවර වෙලා කියන්නේ හිතවිලි හරියට එනවා. සද්දයක් නැත්නම් හොඳටම පීරි ගන්නවනේ. එතකොට සද්දය අහමින් ඇවිදිනකොට දෙකටම නෑ. ඕන කරන තැන නෙමෙයි හිත තියෙන්නේ. නතර වෙලා මේ බාධාවට හිතගෙන මොන දීලා බාධාව විනිශ්චය කරලා පස්සේ තමයි යන්නේ. ඒ නිසා අපේ පරියන්කේදී හෝ සාක්මනේදී හොඳට පේනවා ඒ බාහිර අරමුණු වල තියෙන කීකරු භාවයේ මත හිතේ tempක්කම තියෙනවා. ඒ හිතේ tempක්කම නෝ තමයි ආශාසය tempක්කම ගැක්ෂණගතිය සක්කමේදී. ආශාච වේගවත් වුණොත් පරියන් පරියන්කේදී ආශාච වේගවත් වුණොත් සක්මනත් වේගවත් වෙනවා. මේ දෙක අතර තියෙනවා ස්වයන් සිද්ධ ක්‍රියාවලියකුත් තියෙනවා. එනිසා ඒවා වේගව හිත අයියෙන් වැඩ කරන්නේ ආනාපාන අයියෙන් වැඩ කරන්නේ හිතවිලි දුවද්දී ඒක හිමීට ගියයි කියලා ලැබෙන ලාභයක් නැහැ. ඒ වෙලාවට දැනගන්න ඕනේ දැන් හිතේ වේගෙන් තියෙන්නේ. ඒකට කැළපෙන කාලේ යන්න දෙන්න. බාර ගන්නවද උත්තරේ? තවකක් තියෙනවා. තියෙන භාවනා මනස. සක්මන් භාවනා වේදී අපේ ඇස් දෙක යොමු කරන්නේ කොහොමද? මම අඩි 5යි මහත 5යි 7ක් 8ක් කොච්චර උසද? හරි. හරි සුවයි. හරි. හයක් තියෙනවා. අඩි හයක් ඉස්සරහින් බලන්න. ඒක මේ බබලාගෙනම නෙමෙයි. නෑ. ඒ කියන්නේ ඩවුන් කාස්ට් 45 degrees වලට වැඩෙනවා. එතකොට මේ පැත්තට යන ඇන්ගල් එක මේ පැත්තට සමාන මෙහෙම දාගුවම මේක උතන. මේ හිටගෙන ඉන්න එක නම් කෙලින් බුදියා ගත්තොත් එයාගේ අත් එක වැඩ වැඩ තියෙන. අන්න ඒ තරමටම ඇන්ගල් එක තියෙන 45 degrees වලට. එතකොට මේ අත් එක මේ අඩවන් ලූඩ් දෙන තියෙන. ඩවුන් කාස්ට් එකයි ඒකට ඉස්සරහ තියෙන්නේ නොපෙනෙනවට නෙවෙයි නෝ ફોකස් එකේ නෑ. කකුල් දෙකක් නොපෙනෙනවට නෙවෙයි ફોකස් එකේ නෑ. ફોකස් එකේ තියෙන්නේ අඩි 6ක් විතර ඉස්සරහ විය දණ්ඩක් දුර කියලා කියන්නේ අඩි 6ක් විතර වැලි තලාව පේනවා. මේ පැත්තත් පේන හරිය තියෙන්නේ මේ හරියත් පේන හරිය තියෙන්නේ නමුත් අවධානය යොමු වෙලා තියෙන්නේ අඩියක් විතර ඉස්සරහ. අදනේ වික්තුන් මහත්මයාමකට විතර ඒ අවධානය මේ කවදාම කොයි විදිහට හදලා නැහැ. ඒ විචුණාචර කියන අර්ථයෙන් තියෙන සතිය පිළිවෙල කියලා. වික්ෂු ජීවිතය හැම අංශයක් පහදලා තියෙන සතිය පිළිවීමට යොමු කරලානේ. ඉතින් යන බලනකොට හත් කමනී යන්න ඕනේ. බිම එලාගත්ත අද්දකින් යුක්තව ඒක අර ඉන්දිය සංවරයේ තියෙන්නේ. මේ මන්දර ඉන්දිය ඒ වික්ෂුණාචරගේ නම ගමන හැම ඉරියව්වක්ම සතියට මේ ආධාර කාරක වෙන විදියට කරන්නේ කියලා. නමුත් ඒක රඟපානමක් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා රඟපෑමක් වගේ වෙන්නේ. සතිය නෑ ඒකට ආධාර වෙන විදියට හැසිරෙනවා. හැසිරෙනකොට ඒ තමයි හරියන පදම තේරෙනවා. මෙන්න මේ මට්ටමේදී මම පුළුවන් දෙක බැලන්ස් කරන්න කියලා. වැඩිත් කෙරෙනවා සතියක් ඉන්නවා කියලා. ඒක එතකොට හුඟක් වෙලාට මේ පුද්ගලයා ගෙනාවු සහජ ලක්ෂණ තියෙනවා. ඒ සහජ ලක්ෂණුත් එක තමයි පදම හරියන්නේ. සමහර ස්වභාවයෙන්ම බොහොම සාන්තයි. තව සමහර ඉන්නෝනේ කලබල වුණාට සතිය තියෙනවා. තව සමහර ඉන්නවා සාන්ත වුණාට සතිය නැහැ. කලබල වුණාට සතිය තියෙනවා. ඒ කොයි එකුණත් වෙන්න පුළුවන්. අපි බලන්නේ මෙතනදී විපස්සනා පැත්තේ මරණට ඉරියව් සහ අනන්ත බේන දර්ශනය නෙවෙයි. සතිය සමාධිය දිනු වීමට කොමත්ද යෝගකාරක වෙන්නේ, හේතුකාරක වෙන්නේ? ඒක තමයි ක්‍රමයෙන් කල් යන්න යන්න තෝරගන්නේ. අර සමහර මිනිස්සු සාමාන්‍ය සිංහලෙන් බොහොමකට බලන සාමාන්‍ය ඉදිරි වැඩි හොඳට කාලේ ගමන් කරන කට්ටියට දැනෙනවා. හරක් කොරොත්. හරක් කොරොත්. එහෙමයි. ඒක සාමාන්‍යයෙන් මුලිකේ තියෙනවා. ඔය පැය තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අතර මේන් වෙනසක් නැති. ඒ කියන්නේ දැන් මේක ඇත්තට ඒක මේ මේක ඒකත් එකේ තියෙනවා ඔය අපේ සිංහලේ වගේ මම දන්නවා මට මේවක් විදිහට ගත්ත හැටි මතක් වෙනවා ඒ අපච්චි අපේ අපච්චි කවදාකවත් පිටකින් කාලා આવෝ කියලා බක්කන්නේ පිටින් කා කෑමක් කාලා આવොත් කන්නේ යමෙන්ගේ කාලා කියලා ඒකි බඩ පිරුණා නැතත් කන්නේ ඒක නිකම් අපතේ පවාරණ ශික්ෂාපදයට බොහොම සමානයි ඊළඟට තමයි බත් එක කාලා ඉතුරු කෙරුවට පස්සේ ඔක්කොම වැඩිපුර බෙදනවාමයි කිසි කෙනෙකුට කැතක් නැතුව කන්න පුළුවන් විදිහට තමයි කන්නේ. පැත්තකින් ඉඳලා කන්නේ. ඉතින් ඒක ඒක නොකෙරුවොත් අපි නොකරන කොට බානිනවා බානින විදියකුත් නැහැ. අපි එහෙම අනේ කොහොම මහල්ලෙත් එක්ක නෙබත් මෙහෙම අරගෙන කන්න ගැලමිටත් එක ලේම කන කන්නේ ඒක ඇහිති. කියනවා අම්මටත් බයිනවා ජීවල තාලෙට හදන්න එපා. කන තාලෙන් තේරෙන්නේ නැහැ. බානිනවවත් නෙවෙයි. පෙන්නලා දෙනවා. ඉතින් ඒවට සංස්කෘතියෙන් ආපු දේවල්. මට තමයි දැන් නම් හිතෙනවා බලන්න ගියාම ඒ දවස්වල සෑහෙන සත්‍ය පිළිබඳ හැඟීමක් තියෙනවා. නමුත් 1901 ඉපදිලා තියෙන්නේ මම දැනගනකොට 50 කරන් ওই කාලේ තෝ ලංකාවේ සත්‍ය පිළිබඳ බණක්වත් පොත්වත් තිබුණේ නැහැ. හැබැයි සෑහෙන ගොනුවක් තිබුණා. වැඩ පිළිවෙල ගොනුවක් තිබුණා ඒක දවසක් මම දැක්කා මේ වගේ සාලේ තියෙනවා අප්පච්චි කාමරේ ඉඳලා එළියට එනකොට මම දුවරයිල හැප්පුණා. ඒක නිකන් මහජුරෝ හැප්පුණට වැඩියක් අප්පච්චිත් ගැලිල්ල නැහැ. බැලුවා බැලිල්ලක් මගේ දිහා මොනක්වත් නැහැ නිකන් හරියට ඔබ කවුරු එක්කද කියලා හිතාගෙන ඉන්නේ මම අපේ බොහොම සීරුවෙන් ගියේ මම පොඩි කොල්ල දුවගෙන ඇවිල්ලා හැප්පුණා ඉතින් ඒකට මට තේරුණා මම නැති වැරද්දක් උනේ අම්මගේ ගේ හැප්පුණා නම් ආයෙත් ගිහිල්ලා හැප්පෙනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හැම දෙයකම ගුණවත් කියලා කියලා ඒ ගුණ සතියෙන්මද මොකෙන්ද ගන්නේ ඒ සිරිතේ සිරිත් වලට ගියාට මේ සතිය නෙවෙයි මේ සතියට යාදෙන සිරිත් සතියේ පොඩි කාලේ අද්ද කරලා කයව ගන්න බෑ. ඔය චරක චකචරවල කෑවොත් බඩු හරියට බෑ. ඉතින් ගෑම් දෙනවා දාගන්න බෑ. ඊයරි අර අපි දැන් නෑ උගන්නේ නැතිවට අපේ දමාපිය ඒ පොඩි කාලේ ඒ කියන හරි. ඒක කොහොම මේ අර ඒ කියන ඔය ශේඛ්‍යා පද වලින් ආවෝ පද. නෑ ශේඛ්‍යා වලින් අමුතු ගණන දිනට ඉතින් දැන් දැන් මිනිස්සු ශේඛ්‍යා කියන්නේ. අන්නේ ඒක පොඩි එක පිරාණ ශෝධනයක ඉතුරු කෑම ටික ඉතුරු මානුකූල ආහාරය කරගෙන බක්ටි ඉතුරු ටික ඒ විදිහට සාවිනු දෙන්න පුළුවන් ගන්නට ඉතුරු කරගෙන වතුර අස්පතු ගන්න හැම දෙයක් මොකද ඒක වෙනවා මොකද මානසික යන්නේ එහෙම ඒකයි සංස්කෘතිය සංස්කෘතිය සංස්කෘතිය හැබැයි හොඳ පැත්තටම නෙවෙයි අපිට ඉතුරුනේ අර අවුරුදු 2005 පෙරලාව සංස්කෘතිය ඒකේ කුල પરම්පරා කලවම් කරගත්තේ නැති මිනිස්සු ගාව තිබුණේ ඔබ කලවම් කරපු මිනිස්සයා ඒක නෙවෙයි යන්නේ මේ ආසාව හොඳින් හරි නරකින් හරි සල්ලි හම්බ කරන්න කාම ආශාව ඇති කරන්න ගියාම ඌව නිකන් අලපල ගන්න හැඳි ගෑවිලා යනවා. ඉතින් මේ මිනිස්සු කෙනෙක් කෙනෙක් දිහා බලනකොට ඌ හැරෙන තාලෙන් කියනවා කවුලට ගන්න වටින්නේ නැහැ. ගෙට ගන්න වටින්නේ නැහැ. අඬගෙන ඇවිල්ලා උනා දඟලුවොත් යාළුවෝ දඟලුවොත් අප්පච්චි සාමාන්‍ය හඬෙන්නේ අම්මා මාගෙන් දාලා අහනවා ළමයා කොහෙද කවුද? දැන් වර්තමාන සමාජයේ තියෙන නෝදාර මුදල් යනවා කියන සුවත ධර්ම තේරුණාට පොළොවදු වෙච්ච නා වල වැකිරෙන පොද පෙරීමක් තියෙන ජාලාවක්. හරි සමාජයේ දැන් කාලේ ආය කියන්නේ දැන් කාලේ දැන් කාලේ දැන් අපි කරා. ඉතින් සාකච්ඡා කරනවා දැන් ගෞරවවලකට ජරා ගෞරවවලකට පිළිසිදු අතරක් වැකිරෙන්න. පිටේනවා. ජරා පිටේනවා. අපි දැන් අපි වර්තමාන සමාජයේ වැකිරෙන්නේ පොද පාටට ජරා ඒක සාමාන්‍යයෙන් බටහිර ලෝකයේ අර්ථකථනය අනුව කියලා තියෙනවා. වර එක ඒක නිකන් ඔරලෝසු බට්ටෙක් වගේ කියලා කියන්නේ. වර එක සම්ප්‍රදාන කුල පදනමේද අර සංකර පදනකට බැඳෙනවා. නමුත් ඒකේ ඒතරම යන්නේ නැහැ. ඒ පැත්තට යන්නේ. ඒතර ගිහිල්ලා ඒක සංකර වෙලා ඒක කඩාහැලීමක්. ඊට පස්සේ ආයේ ආයේ එනවා සම්ප්‍රදාන කුල පැත්තට. දැන් ඒ ඒ වගේ බලනකොට බටහිර ලෝකේ දැන් ආයේ සම්ප්‍රදාය පැත්තට හැරිලා තියෙනවා. හැම වෙලාවෙම ආශා කරේට කැමති මේ මේ කියන්නේ පුංචි ආර්ථික ඒකකවලට ඉන්ටර්මීඩියට් ටෙක්නොලොජි කියලා දාලා ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය තමන්ගේ ගස්කොළන් වලින් හරි ගසගෙන කරගෙන යන වැඩවලට එකඟතාවයක් ඇති. අපි ඉන්නේ තාම බටහිර දිහා බලාගත්ත ගමන්. ඒත් ලංකාවේ හොඳට බලන්න ලංකාව හුඟක් කොළඹ පවත් ඉන්න පවුල් ගොඩාක් ස්වභාවික ආහාරවලට ගිහිල්ලා. ස්වභාව දැන් මේ මම දැන් මේ පිටුට භාවනා කරන්න දෙන අය මේ අපේ සංඝයා වර්ධන ආහාර කියන දකලා නිකට අධ්‍යාපනයේ මේ සංඝයාට කිසිම හැඟීමක් අතට ප්‍රෙෂර් එකක්. කිසිම හැඟීමක් නැති වෙලියක්. මේ බෙදා ගන්න දේවල් බලන්න හොඳ නැහැ. සංඝයා මේ කන දේවල් බලන්න බල්ලා ඇවිල්ලා කියන සාන්ත ලියුමක් කියලා එවන්නද මේ මේ කච්චින මේ මේ මේ මේ කොළඹ ඉඳලා එන මිනිස්සුන්ද කරන්නේ මේ සංඝයාට හැංගීමක් නැහැ මේ ආහාරේ නරක නැහැ. ඒගොල්ලෝ හොඳට තේරෙනවා මේ ප්‍රෙෂර් එක මෙච්චර තියෙද්දි අය ප්‍රෙෂර් එක ටිකට වැවෙන්නේ. වැවෙන්නේ එදා ගිහලා කන්න ගන්න. ඒ බඩදැයිල තියෙදි මටත් බඩදැයිල එනවා. බඩදැයිල තියෙන්නේ වැඩෙන්නේ කොහොමද? මොකද හැමදාම ගන්න ආහාරය වැඩෙන්නේ. ඉතින් ගන්න ආහාරය දන්නේ නැහැ. ඒක නිකන් මේ සංඝයාට වරනකොට මහ සංඝයා නෙවෙයි ජීව මේ සංඝයා දිහා වරනවා පාළු හැඟීමක් ඇති වෙනවා මේ මානසික සාන්තර නූලකට ගන්නේ නැහැ. තමයි දොස්තර කෙනෙක් දෙන්නේ මේ තොරතුරු දන්නේ නැහැ. හැමදාම තක්මුකු කඩමුඩි ඉස්පිතාලේ දුවනවා. ඒ සාමාන්‍යයෙන් කොළඹ වෙන රටවල ඉන්න කට්ටිය එහෙම දෙයක් හොඳ වරුදු ගාවලකට පාඩම් ගන්නවා. පාඩමන පවුල ඔක්කොටම කන කතා කරලා මේ උපදේශ දීලා කරගෙන යනවා. ඉතින් ඒක කියන්න බෑ ඒක මෙහෙට යනවාද එහෙට යනවාද කියලා උද්ගතනවත් වෙනස් වෙනවා. හොඳට දැන් දැනුවත් සමාජෙ ආයෙ down to earth තමයි. ස්වභාවික පරිසරය පුරුදු වෙනවා. අර ධාම අර නව සංකර දෙන්න හදන. නව සංකල්ප වල දුවන කට්ටිය කොටැඳුම් අඳින්නයි, සකෝභෝගී වෙන්නයි, ඔක්කොම කරේ දාගන්නයි කියලා ඉතින් ප්‍රෙෂර් එකයි අනම්මනම් ගොඩක් දේවල් හදාගන්න. ඉතින් ඒක බලනකොට මේක ඇටෝමේෂයක්. බුෆේ ඩයට් එකක් තියෙන්නේ. බෙදාගෙන වළඳගත්තු දේ තමයි බඩට යන්නේ. ඒකේ තියෙන ඔක්කොම දේවල්. බුෆේ ඩයට් එක ඔක්කොම තිබ්බයි කියන්නේ දුර්ලභම නේද මේකේ සම්පූර්ණ. කණේ කඩන්නේ නැතුව කාබියට ඇටෝම් ගෙදර ගියා වගේ කඩ පටන් ගත්තොත් ඉතින් ඇම්බියුලන්ස් එකේ තමයි ගෙනියන්නේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට බුදුහාමුදුරන් ස්තුතිවන්ත වෙන උතුරාජානාරගේ තියෙන පිනට පුදුමාකාර ලැබීමක් තියෙනවා. ඉතින් ලැබීම වර්ධ ගන්න දන්නේ නැත්තම් දැන් ජීවිත ගැන දීපු දාන වගේ තමයි ඉතුරු තෙල්ල මැරිලා ගියාට පස්සේ සඳ පාරක් තුරන් දරුවොත් හම්බ වෙනවා ඇටෙක් බරට වස්තුවක් හම්බ වෙනවා ජීවිත ගැන පාලන එක විතරයි මේ එච්චරයි ඒ නිසා ඒකදී විශේෂම සංගයකට බලනකොට සංගය නට රඟපාන්නේ විශේෂ වේදිකාවක් හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ. ඒක ඕගොල්ලෝ හිතනකොට සම්පූර්ණ වෙනස් චිත්තයක් මිනිසුදාට. මිනිසුන්ට කියා ගන්න විදියක් නෙමෙයි අපිට බණ කියන ආන්තරෝනේ ඒක දවසක් මම <laughs> මේ මෙල්බන් වල ඉන්න වෙලාවේදී මට වැඩි ඉස්රායිල් වඩන 1971 ගේ ඉපදිච්ච ආමතුරු කෙනෙක්. මම 52. ඉතින් ඒ ආමතුරු මට වැඩි වැඩිවා. ඉස්රායිල් ඊට වැඩි වැඩි මම ඉස්ස ආමතුරු ඉන්නේ. ඒක දවසක් ඒ දින හොඳේ වැඩකක් මාකි උපන් දිනයකට බෝධි පූජා තිබ්බා. බෝධි පූජා තිබ්බට පස්සේ ඒ මහත්තයා ඉපදිච්ච දවසම මේ ආමතුරු තිබෙදිනවා. ඉතින් ඒ ඒ මහත්තයාගේ අවුරුදු දැන් 79ක් විතර ගියා. මේ ආමතුරු මාත් 71 කි. ඉතින් මම දයාට ගිහිල්ලා කිව්වා මම හිතුවේ නෑ මේ ස්වාමීන්ගේ අවුරුදු 71ක් වයස කෙනෙක් කියලා. ඉන්නේ උපදිලා තියෙන 71 මම හිතුවේ 71ක් වයසයි කියලා. දයා මගේ තියා වලට ඔබ වහන්සේගේ බණ මේ අපි මෙච්චර කාලේ වටින බණ කියලා කිව්වේ මේ 71 ඉපදිච්ච ආන්තර අවුරුදු 71යි කියලා හිතන කරන් ඔබ වහන්සේගේ මොලේ සවුත්තු වෙන. ඉතින් ඔන්න අපි ආව බණ. ඔන්න අපි ආව බණ කියලා කෑ ගන්න පටන් ගත්තා. මං හිතුවේ 71ක් වයසයි. ඒකට 71 පිටිච්ච හාමුදුරුවෝට මට ඒ වෙලාවේ වයර් මාරු වෙනවා. ඒකට කියනවා මොකක්ද අපෝ මේ ධම්මජීව හාමුදුරුවෝ බලන්නේ අපෝ අපි මේ රේඩිය එකේ හැමතරම අහන්නේ මේ හාමුදුරුවෝ 71 කියලා ඉඳගෙන මොකද කරක් කියලා. මට ඒ තේරුනේ නෑ. මොකක්ද කියන්නේ එකක් කරන්න දෙන්නේ. මගේ කේ හොඳටම පැහැලා. එයාලට එක්කයිලක් නෑ. එක ගහින්ද ගහයි තාම පැහැලා තියෙනවා. ඒත් මට ඒ වෙලාවේ ඇහුනකොට මට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒවා කියනවා නම් තමයි හරි හොඳයි. ඒකද අපිට hina වෙන්න පුළුවන් අපිටත් බයර මාර වෙනවා තියෙනවා. නමුත් අපි හොඳට මතක තියාගන්න ඕන ගිහියෝ ගෙනල්ලා නිකන් අහන්න දුන්නට දැන්දට හැම කෙනෙක්ම හැම කෙනෙකුම ආකල්ප ඇති කරගන්න. මේ ආකල්පවලදී අපි යන්නේ සංකර වෙනවද නැත්නම් අපි යන්නේ සම්ප්‍රදාන කුල වෙනවද කියන එක අපිට අපි ගැන කියන්නයි කියන්නේ. අපි කණ එකයි කරන්නේ. හැබැයි ප්‍රසිද්ධිය කන බව දෙන්නවා. ඒක ගියර තේරුම් වල වහල දෙනවා කියන්නේ. හැබැයි ඒකේ අන්‍යෝන්‍ය වශයෙන් උදලා ඒ කිසි ඇවිල්ලා කියා ගන්න පුළුවන් තරම් විඤ්ඤාණය උපදෙන් ගන්න පුළුවන් තරම් නිහතමානී වුණොත් අපිට ලාභයි. අපිට කිව්වොත් දැන් තමුන්සි ගිහිය ගමන් කොට අපිට බං කියන්නේ අපෙන් බනහලව වාදිනවා කියන්නේ ගිය ගමන. ඉතින් ඒ නැතිින් බෙදාගෙන ගෑමක් තමයි තියෙන්නේ. ඒක විශේෂයෙන්ම ඔය මේ ස්ථානික ප්‍රධාන වෙනකොට කමතහන් වෙනකොට ගුරුවරයෙක් වෙනකොට හොඳට මතක තියාගන්න ලොකු සාහිත්‍ය කිව්වේ හැම කෙනෙක්ම කියන වචනවල මිනිස්සු කියන්නේ හොඟා හිත. අනිවාර්යයෙන්ම ඒ කියන වචන මම කියන්නේ නෝ යන්න කියලා කිව්වොත් ඒක වෙන්නේ අපිට ආන්දල දෙන රත්නා උපදේශ පන්තිවල පයින් යවන්නේ. මේ උපදේශ පන්ති බුදුහාමතුන් උපදේශ පන්ති පෙන්නදී. එන්නේ අපි ගැන මොකක් වහගෙන මනසේ ඒ මනසත් පැහැදිලි වෙලා පාන තුවල කිව්වොත් අපරාධ නාට්‍යය. ඒ හැම වෙලාවෙම මතක තියාගන්න මේ පරිසරයෙන් අප කරා නිතරම sannivedanaya ඒ සංනිවේදන වලට අපි කොම් බාරගෙන ඉවරන නටනවා කියන එක නෙවෙයි. ආස්තික දේවල් කියන එක ගුණවත් දේවල්. ඒ ටික ගන්න බැරි වුණොත් අපිට බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ වගේම ගන්න ඔක්කොම කාලා කට කට අහලා නගන්න පටන් ගත්තොත් කරන්නත් බෑ. ඉන්සාරව වරණාවශෝෂණය කියලා එකක් තියෙනවා. කරවිලටයක් හැදුවොත් ඒක පොළවෙන් රසය උරාගන්නේ චිත්ත රසය. අඹයටයක් හිටෙවොත් ඒක උරාගන්නේ බීරි රසය. ඒ වගේ අපිට මේ හම්බෙන දේ හැම රසයක්ම ඇති කරගන්න ශක්තිය තියෙනවා. ඒ කියන්නේ අපි අර කර්මානුකූල රූපෝ අපේ පුචාර්ච කරනව අපි හැමදාම අර කුණම උරාගෙන පිට කිට කියන. ඒ වෙනුවට වෙන කෙනෙක් ඒකෙන්ම මිහිර රස උරා ගන්නවා නම් අපිට තියෙන්නේ එයාගේන தත්ත්වයටත් එයා පරිණාම වෙලා ඇවිල්ලා තියෙන මේකෙන්මයි ඒ නිසා විවෘත භාවයේ ඕන දෙක හැඩ ගැහෙන්න පුළුවන් ස්වරූපේ තමයි යෝගාවචර ස්වරූපේ තියෙන වටිනාම කොට. හැඩ ගැහෙන්නේ. ඒක හරි මම අපේ සමාජය ගැන බලලා කියන සමාජය සහ සමාජයට යන ප්‍රවෘත්ති විකාශනය වෙන දේවල් ගැන කියලා වැඩි පිළිෙන්නේ අර කුණකන්දල් කියන්නේ. නැත. ඒ කුණකන්දල් හේතුව ජනමාධ්‍ය කියන එක පැවැත්මට අදිත්‍ය වගේ නිසා තමයි ආත්ම හිච්චකන්නේ. මිනිස්සු අහන්න කැමති නෑ මේ බණම් භාවනාව ගැන. මිනිස්සුන්ට ඕන කරලා තියෙන්නේ මොනවා හරි කවුද මට අදත්තේ බෝම්බ ගැටපුරේ කොහෙද ඉන්ස්ටිටියුෂන් එකක් උනේ මොකද්ද? රෑ 12ට හැරගෙන හිටියේ කවුද? ඕවත් තමයි කැමති. ඒව තමයි මේ මිනිස්සු විකුණන හැට ඕකෙත් ටික වෙලාවක් ඇවිල්ලා එපා එපා. ඒ කාලයක් තියෙනවා. ජනමාධ්‍යුණත් අදලා යන කාලයක් තියෙනවා. නමුත් මම දැන් දැන් ඔයගොල්ලන්ට මම දවස් ආපහු හැමදාම දොස් කියනවා. ඔයගොල්ලන්ට සුමානිකට පැයක්වත් භාවනාවට දාන්න බෑ. හැබැයි හැමදාම පැය දෙකකට ටෙලිවිෂන් බලන්න. නමුත් එක්කෙනෙක් දෙන්නකත් අත උසනම් ප්‍රතිපත්තියක් වශයෙන් සඳහන් 20කට බලන්නේ කියලා. මේ ශිනේක මැද මේ ඉඳගෙන කවුල් ජීවිත කරමෙස කියන මෙච්චර කාලෙම මම එහෙම බලන්නේ නැහැ. මම රේඩියෝ අහන්නේ නැහැ. පත්‍ර බලන්නේ නැහැ. ඉතින් කායර සමාජලාට මේ මේ වුණ මේ කොහෙද ඉසුකද බෝම්බයක් පුළ කියවන. දැන් නෑ එතකොට අපිට ලැජ්ජ හිතෙනවා මේ අපිටත් තමයි ඉඩ හිතෙන්නේ පහුවෙලා. ඒක අහන්නේ මම කියනවා අනේ බලන්නේ නැහැ මම. මේ ලංකාවේ ඉන්න මිනිස්සු කවදාවත් දන්නේ නැහැ. පිටරට යන්න ඕන මේකේ බෝම්බෙ තියෙනකොටම දන්නවා. උදේ මිනිස්සු කට ඇරගෙන බලන්නේ ලංකාවට මොකද වෙන්නේ කියලා. ලංකාවේ මිනිස්සු ගන්න ලංකාවේ මිනිස්සු බෝම්බ දෙකක් පිටරට එක තුනක් පිටරට එක ගාණක් නැහැ. ඊමකේ උකහලන ප්‍රදේශ තම තමන්ගේ කුතුහලය අනුව තම තමන්ගේ රුචිකාංගන අනුව මිසක් මේ මේක සම්පූර්ණ ඇටෝමිසමගේ වැඩේ. මේක සම්පූර්ණ මේ බුෆේ ඩයට් එකක් තියෙනවා. ඒ දාගෙන කණ එකයි තියෙන්නේ. ඇදගෙන නාන එකයි තියෙන්නේ. ඊට පස්සේ නිකන් ඇත්ත මේ nerve එක කරන්න බයිනකොටයි ලෝකම විහිළුවා. මට හරියට hina යනවා. මේ යකා මේ වරම මෙච්චර දීති මට දීවැඩියා දීති මේ සීනිකෑවා තවදුබන මේ විදිහට කියන්නේ. වදලා තියෙන්නේ මේ වසර දීවැඩියා නැනේ මම හිතන්නේ අහත්තක සීනිකෑවක් තියෙනවා මෙහෙම කෑවක් තියෙනවා කොයි එකක් තියෙනවා. දැන් කන්නේ වරකමයි කාලේ වලමයි. ඒකමයි මේකේ තියෙන්නේ. පුදුමාකාර ලෝකයක් තියෙන අය වෙනම hina කාලා ජීවත් වෙන්න පුළුවන් මේක දිහා බලහිනාවක් බත් ගන්න ඕනේ නැහැ. ওই ටික හොඳට තේරෙනවා මේ පැවිදි වෙන කිට්ටුව සහ ජීව ඉන්න කාලේ. පැවිදි වුණාට පස්සේ මලකඩක් බැඳෙනවා මොකද්ද එකක් රස්ට් එක රස්ට් එකක් මොන જાති කෙරුවක්වත් ආයෙ මෝටාර් ගහලා කරන්නේ. ආරණම පාදේ ගිහලාම කොහොම හම්බෙන්නේ නැහැ. ඒක ඒ වගේ දුන්නේ කරවලම ටිකක් හම්බෙන්නේ. ඒකෙත් නැදී නරකක් වෙන්නේ නැහැ. නෑ. ඒකට ඒකට මේ මේ ඇතුලේ ප්‍රතිශක්තිය වැඩි. හැමදේම හැමදේම ප්‍රතිශක්තිය වැඩිනවා. මොකද යන දාන විසබිජ ටිකුත් හම්බ වෙනවා. පිටු සිතුවකම නෙවෙයි හම්බ වෙන්නේ. ඒකට හැම වෙලාවෙම ඉන්නේ ඒකට හැප්පෙන්නේ. මේකේම නෑ ඔක්කොම සුද්ධ කරලා කණ්ඩ දීලා. කාමරේට ගිහලා හොඳට බුදිය ගන්නවා මේ වහින වෙලාවට බහපම් බුදු ඇස කාලා බුදියන්න කියලා. ඉතින් නැගිටතර වාසේ ඉති වෙනවා. ඒක අර මිනිස්සු දෙන්න දඩුවක් මේ මහානකම කියන. ඒකට කරගත්තා අපිට කරන්නේ. පෞද්ගලික කරගන්න ස්පීඩ් කරලා කියලා. මම මිනිස්සුත් පීක අපෞද්ගලික කරගන්නවා. මොකද මේ මේ බුබ්බඩ මහානෝ ඉඳා. බුබ්බඩ යෝගාවචර නිසා. යෝගාවචර එහෙම වෙන්නේ එහෙම කරන්නේ තු හොඳට මහන්සිල වැඩ කරනවා. ගියටත් පිං සිද්ධ වෙනවා. මේ වන්සයට කර්මන්නේ ඇඟක් හම්බ වෙනවා. හොඳ එළියට යනකොට හොඳට සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඉතින් ඒක මේ ඊළඟන කන කෑමක් තමයි තියෙන්නේ. මේ සමහර විට එහෙම කාර්යශීලී ජීවිතයකින් කැම්බරිලා මහවදයක් ඕනේ. නිසාකින් අහන්න ලොකු සංස් කිව්ව වට. ඊස් කැපිටලක්. ඒ උඹට උඹේ වැඩක් නෑ නේද බුදුහාමුදුරුවෝ පැවිසිද ඒකට අනලස්ස කරවා. තමන්ගේ දේවල් වල නෙවෙයි අනුන්ගේ දේ. එතකොට තමන්ගේ වෙනවනේ. ඒක වෙන්නේ ආග්‍රියටම තමයි. තමන්ට වෙන දේවල් තියෙන්නේ ඒක ගානකට සිද්ධ වෙන්නේ. ඉල්ලලා ගන්න දේවල් නෙවෙයි. ඒකට හේතුව තමන් අසීමිතව අනුකූලව කරන්නේ. අන්න කියන්නේ වත පිළිවෙත සංග වත කරනකොට ඉබේම අනිතික ඇදලා එන්න පටන් ගන්නවා. මම ආරම්භ විතර අම්මලාටලා ඉන්නකොට දරුවන්ටයි තාත්තලාටයි අන්න දෙනවනේ. අම්මා කනවා කියන හැදෙල අන්තිම ඒ කියන්නේ එක ගෑණියක් මේ මේ මනුස්සයා මේ අවුලට ඇතු වෙන කණ්ඩට ඇතු වෙන. ඒ නිසා මනුස්සයා ලාවට ආම්බු කරන අපම මනුස්සයා කණ්ඩේ පුදුම ආතතිය මනිය මිනිහට හැබැයි එන්නේ එන්නේ කෙටි වෙනවා. මේ කී ආරණවලු ඇති නිවාන. අල්ලපු වෙද්දි මම ශාහර පස්සේ ගොල්ලෝ අන්න බලන්න දුන්නා. උගින් හැන්දගෙන තමයි හරියට කෙට් වෙනවා. මොකද කරන්නේ බත් ටික වල එමන්ස දෙලම කැඳ ටික විල ජීවත් වෙනවා. අනේ මොඩියෝ කැඳ බල 2000යි බත් බල 1000යි කියනවා. කැඳ ටික මිනිහට දීපන් කියනවා. කැඳේ තමයි මේ හොඳ සාර ටික තියෙන්නේ. ඒ කියන්නේ කිව්වලු මම මේ ගරුවට බත් ටික වෙන මම මේ ගොඩේහල් බතේ කැඳ කැඳ ටික මම ගන්නේ අනේ පුල් පුට්ටිය දාලා මම වන්දන වසර කන්න වෙනවා. ඒගොල්ලෝ බත් බල 1000යි කඳ බල 2000යි කියලා. ඉතින් ඒ වගේ මේ ඔය අන්තිම අඩියේ අතගාලා කාලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට තුමු දැම්මක් නේ කියලා දෙන්නේ. හැම කිනාගේම එනටි අන්තිමට උන්වහන්සේ කාට ඉතුරු වෙන්නේ. සීනාසන වල වැඩ සංඝයාට වැඩි කරවනවා කමටහන් දෙනවා සර්වඥාන්ත වැඩ කරනවා ආනන්දහමතු බැලුවට මොකද ඊ වැඩේ කිරුවට පස්සේ පුදුමාකාර හැම පැත්තෙම සර්වඥාන්තට නොදෙවිලි පුදුම ඥාන තිබිලා තියෙනවා මේ සූත්‍ර කියනකොට බලන්න හරිම ප්‍රායෝගිකයි. හරිය ප්‍රායෝගිකව මොකද හරියට බර ඇදලා තියෙනවා. එහෙන්න බර ඇදලා තියෙනවා. ඒකයි කරුවා ආරිපුත්‍රාන්ත නැතුණාට පස්සේ සර්වඥාසි කිව්වලු විශාල අතු දෙකක් තිබුණු ගහේ මේ මහා අතක් අදගෙන වටන මේ පලාතම පාළුයි කියලා. අනිකට මොග්ගලන් වංශෙත් ගියා. ඊට පස්සේ ප්‍රධාන අතු දෙකම නැහැ. ඒකවලින් මම පුරුදු කළේම සංඝාත පුරා මේ සංස්කාර ධර්මයන් කෙරේ නොසැලෙන ගැතිය නිසා මගේ හිත සැලෙන්නේ නැහැ කියලා. ඒකට ඒක ලොකු පාඩුවක් කියලා කියනවා. ඒ හේතුව මොකද ඒ තරම්ම කරත්තකාමීව වැඩ කරන්න පුළුවන්. මගේ කියලා දෙයක් නැහැ ඉතුරු වෙලා. 100ක් මොදේල හැඳනකම් අභිනේක කරන්නේ. ඒකට කවුරුත් නැහැ කිසි බලක් නැහැ. මොනවාර ප්‍රශ්න කරන්න පොඩ්ඩ සාරුත් තම්බලේ. සාරුත් සාස කියන්න කියලා නමුත් නේද මලකට එන්නේ ඉතින් අර සම්පූර්ණ හදාන බලලා චෙක් කරලා බලලා උඩ දෙනවා. හරියට කවුරුත් නැහැ දෙන්න උත්තර දෙනවා. තුනට පස්සේ ආයෙ වලදින්නේ නැහැ. මේ වගේ ශාසනයක් කරනකොට ලොකු අපේ ඥානන්ත සාන්තින කාලේ කියන්නේ ඉතර අලියා ඉන්දිම නැතුව මේ අලගල්ලේ උඩහට පඩුවන්නාය කෝච්චිය අදින්නේ නැහැ. අලගල්ලේ තියෙන වෙනම එන්ජින් එකක් අලියා එන්ජින් එක කියලා ඒකේ කෝච්චිය ඇන්ඩල පිටිපස්සෙන් තල්ලුවක් දෙනවා. ඉතින් ඒකේ පස්සෙන් තල්ලුව දෙන්නේ නැත්තම් ඉතර එන්ජින් අදින්න බෑ. පවර් සෙට් තිබුණේ නැහැ ඒකට. මේ වගේ ගමනක් යනකොට කවුරු සිතන්නනකයි අපිට වැඩන්නේ අපිට කියනවා යන කෝච්චිය එළිලා නැහැ කියලා නෑ. හැම කෙනෙකුගේම තියෙන පිටිපස්ස දෙන්න ගන්නවා. ඒ තල්ලුව නැත්තම් මේක අර කාබනිකවම ඕගනිකලි කනෙක්ට් වෙන්නේ හැම කෙනෙක්ම හිතන්න ඕනේ අපේ අපින් කියලා යුතු කරසක් තියෙනවා. ඒකට જે කරනවා නම් මොනට බරක් වෙන්නේ. කවුරු හරි හිතනවා නෑ නෑ අපි ඉතින් තාම පොඩි උන් අපෙන් මේ අපිට ඉතින් අපි ලබනවා විතරයි කියලා ඒ මානසිකත්වයේ කවදාකවත් වෙන මානසිකත්වයකට පෙරලෙන්නේ නැහැ. මුල ඉඳලාම හිතන්න ඕනේ අපිට වෙනාට වැඩි ප්‍රදේශයක් අපි කරනවා ඊට පස්සේ අර අම්මා ඉඳුල් නම්කුඩට කනවා වගේ ඒ ඒ කල්පනා වෙන්න මුතුම මේ ප්‍රතිශක්තිය පුදුම මේ ක්‍රියාශක්තිය වගේ ගෙන්න පටන් ගන්නවා. ඕඩම දිනු වෙච්ච පරි සමාජ ලොකුකමට මේ දිනුනේ. ඉන්න තික ඇතුළට නැමිට නිසා. ඉන්න සුළු පිටිස ඉන්න තාක් මේක සුභ සිද්ධියට කල්පනා කරන මිසක් වෙන වැඩ කරන්න ගත්තොත් ලංකාවේ සාමාන්‍යයෙන් කියන ඕනම බලවුවක් પરම්පරා හතරක්. પરම්පරා තුනක් කොහොම ඇතුළට නැවිලා හම්බ කරනවා. හරි ගස්සනවා. ඊට පස්සේ මේ කාලට දරුවන්ට උගන්වන්නේ මොනවක් කරන්නේ මොකද තියෙන්නේ සල්ලි තියෙනවනේ ඒකලා දෙනවා අර පරම්පරා තුනක් හරියට හතරක හරියට සුබ තුනෙන් කපන තුනේ වල කරලා ඉතින් හිඟා කරනවා අර බලවෝ හොදල් බලවෝ පාරපත් වෙනවා ඊටන් ටිකක් වල්වා දෙනවා ඒක නැක්ක බැස්ම තියෙන නිසා අපි නිතරම බලන්න ඕනේ ඕක තේරුම් ගන්න අපි කවදාකවත් නැත්තල් කියලා හිතන්නවා හැම වෙලාවෙම උපයන්න ඕනේ දුකසන් කිව්වේ ඉන්නකන් වයස 20 වුණාට අවුරුදු කෙරුණාසෙ වෙන්නේ නැහැ උපයන්න ඕනේ හරුවත් නැති කිව්වේ නතේන තේරෝ හෝති යනස්ස පරිත්‍යාසිකා පරිපක්කෝ ජයෝතස්ස මොගජින්නෝති උච්චති කවුරුරි ඊසතමනු පමණට තිරුණාස කෙනෙක් ඉන්න එක නිකන් පැදුරට නාක් වෙච්ච මෝඩ තකතිරුවෙක් ඉන්න විතරයි ලෝකයා කියන්නේ පරිපක්ක වෙනවා මොරන පරිපක්ක මොගජින්න හිස් මොරච්ච මේ මේරිච්ච හිස් මිනිහ කියලා හට්ටු කියනවා නමුත් මේ කාලය ඇතුළත ගෙත්තම් පන්නන්න වැඩ වත් පිළිවෙත් බණ දහම් තේරෙම ඉගෙන ගත්තොත් කවුරක්වත් එහෙම ලාභ කරලා කරන්නේ. නිසා නිතරම උපයන. නිතරම උපයනවා කියලා කියන්නේ ලාභ සත්කාර વિશે නෙවෙයි. තමන් මේ තමන්ගේ වෘත්තීය ප්‍රමුඛකම් ලෝරක් නෑ. දුමාකාර මේ පොළොස් සම්බලකට අවශ්‍ය කරන පහේ වගේ නිතරම වැඩ කිරිල්ලෙම තමයි කියනවා. කරේ ස්වාමීන් වහන්සේ අපෝදිගේ මම භාවනා කරනවා වෙනස් වෙලාවට හිත ගෙන්ෙන් අන්‍යමිය වලට යනවා. කොච්චර කාතරාවේ වෙනෝ ඉන්නේ What you mean by that object is sounds, pains or thoughts? Now, what you have to, you have to reduce it to see what is basically disturbing sounds, thoughts, or pains. pain. And that, that is, your, if, you, if, it is, if it is identified, question is very clear. Okay, you may continue. කොටක් එහෙම සිතුවිලි එනකොට නම් ඒ සිතුවිලි එනකොට කොහොමද එනකොට දැන් ඒකට මම ඉඳ දෙනවද නැත්නම් ඉවර මේක නවත්තලා දාලා ආයෙ කල්පනා කරලා භාවනාවේ යෙදෙනවා මොකද භාවනාවේ යෙදෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඔය ඒක නිසා මෙහෙමයි ප්‍රශ්න ගන්න. මම ආස්වාද ප්‍රසආදයට හිත තියාගෙනකොට වරින් වර මගේ හිත වේදනාව වලට යනවා. වේදනාව වලට ගියාම මම නැවත වේදනාව අනා වේදනාව නැතර කරලා ආනාපානට එන්න ඕනේ. ඒක ටෙක්නිකලි අහන්න එහෙමයි ප්‍රශ්නේ. ඕක හරි ඔක තේරෙනවා අහනකොට නිසා මම භාවනා කරනකොට මට අන්‍ය දේවල් එනවා කියන්න යන්න එපා. මම ආනාපානය කරගෙන ඉන්නකොට වේදනාව එනවා කියන්නේ. ඒකට short to the point නේ. ඊට පස්සේ ප්‍රශ්නේ මොකද්ද? මම එතකොට මේ වේදනාව කෙරේ කොහොමද හැසිරෙන්නේ වේදනාව කරලා ආනාපානෙට එනවද ඒක නැත්නම් වේදනාව දිගේ යහට ඒකනේ දැනගන්න ඕනේ ඉතින් ඒකෙදී බලා ගන්න තියෙන්නේ අපිට තේරෙනවා ආනාපානෙට හිත දාන්න ඒකට ආනාපානෙ හිත තියෙනවයි කියලා දැනගන්නේ කොහොමද අපිට ආස්වාද වාරේ ප්‍රස්වාස වාරේ කියලා ඒක විස්තර බලනවා එතකොට අපි දන්නවා දැන් වැඩේ face to face මුණට මුණ දාලා තියෙනවා. කොහොම ඉන්නකොට එක පාට ආනාපානෙ තියෙද්දිම හෝ නැත්නම් නීරස වෙලා එක පාට ගිහිල්ලා වුණ වේදනාවක් කරදරයක් වශයෙන් එන්න පටන් ගන්නවා. ඔතනත් ඔය දුක් වේදනාවක් වගේ කතා කරන්නේ. painful feeling එකක් එන්නේ. ඉතින් මේ දෙක ආවට පස්සේ දැන් දන්නවා මම ඉඳගෙන ඉන්නේ මම ආනාපාන කරන්නේ නමුත් ආනාපාන ඒ වෙන්නේ. හිත තියෙන්නේ මෙතන. එතකොට හිත ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ අපිට chance එකක් තියෙනවා ආපහු වෙරගෙන ආනාපාන තියෙනවා නැත්නම් වේදනාව බලන්න. ඒක බලනකොට මේ වේදනාව පුංචි එකක්ද මධ්‍යස්ථ එකක්ද ලොකු එකක්ද කියන එක හරි important. වේදනාව පුංචි එකක් නම් එන්න ඇතුළට වේදනාව පුංචි එකක් නම් අපිට පුළුවන් ආයත් ආනාපානට යන්න. එන්න මහත් එන්න ඇතුළට. එතකොට ආනාපානෙත් තියෙනවා වේදනාවක් තියෙනවා වේදනාව පුංචි වෙනවා ආනාපානට යන්න පුළුවන්. එතකොට වේදනාව එච්චරම unbearable නෑ. suffering නෙවෙයි. තද බල දරා ගන්න බැරි තත්ත්වයක් නෑ. නමුත් ඒවට නෙමෙයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රශ්නේ නීටදී ටිකක් වේදනාව ටිකක් බරපතල වෙලා. ඒකෝට අපි දන්නවා වේදනාව නිසා ඒ වේදනාව තියෙන දණ්ඩ හිත ගිහිල්ලා තියෙන්නේ අන්න ඒක දිහා හොඳට හිත බලලා තමයි බලන්නේ වේදනාව කචනා වගේ එකක්ද පුච්චනා වගේ එකක්ද මොන වගේ වේදනාවක්ද කියලා ඒකේ නැචරල් කැරක්ටරිස්ටික්ස් බලන එක තමයි කරන්නේ. يعني naturally වේදනාව ඇවිල්ලා. ඊට පස්සේ බලනවා වේදනාවේ natural characteristics. painful, stabbing, burning, twisting මොන වගේද කියලා. then it becomes aggravated. sometimes it is not sometimes සමහර වෙලාවට තමයි තේරෙන්න පටන් ගන්නවා වේදනාව ස්වරූපෙ පේන්න පටන් ගන්නවා වේදනාව face to face බලාගෙන ඉන්න පුළුවන් එහෙම ඉන්නකොට තමයි වේදනාව අඩු වෙන්න පටන් ගන්නවා අඩු වුණොත් නම් ආයෙ යන්න පුළුවන් ආනපාන වැඩි වෙන්න පටන් ගත්තොත් ආනපාන කියන වැඩ excruciating pain එන්නේ එන්නේ එන්නේ වේදනාව උග්‍ර වෙන්න පටන් ගන්නවා එතකොට පුළුවන් තරම් බලන්න කියලා ඒකට ඇඟ කද්ද වෙනවා ටෙන්ස් වෙනවා වේදනාවත් එක්ක උහුට්ටු වෙලා ෆයිට් කරන්න පටන් ගන්නවා ඔක්කොම ඔක්කොම ටෙන්ස් වෙනවා. ඒ කියන්නේ අර වේදනාවට උරුට්ටු වෙනවා. ෆයිට් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවට කරන්නේ කියන පස්සේ තමයි දෙනවා දැන් මේ භාවනාවනේ දැන් යුද්ධයක් යනවා. නම් ඩික්ලෙයාර් ගෝ එකක් වගේ. ඒක ඇඟ තද වෙලා ඉන්නවාට කල්පනා කරගෙන ඒක වෙලාවක් කියන සම්පූර්ණ කළ ඔක්කොම අතහැරලා දාන්න. වේද භාව වේදනාව වේදනාවත් ඒවා භාවනාවත් ඒවා නිකන් රිලැක්ස් කරලා දාන්න. එහෙම නැත්නම් වේදනා වේදනා වේදනා වේදනා වේදනා වේදනා වේදනා කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්නේ. කොයි දේ කෝටනේ කරන්නේ. සම්පූර්ණ ක්ලියර් කරලා දානවා ආයේ නැත්නම් වේදනාවක් කියලා. ඉතින් ඒකෙදි සමාජ තමයි නැගිටින්න සිද්ධ වෙනවා. නැත්නම් පොඩ්ඩක් අකුල ඇඩ්ජස්ට් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි සරෙන්ඩර් කරන්නේ. ඒ ඔක්කොම විකල්ප තමයි. පුංචි වේදනාවලදී නම් ප්‍රශ්නයක් නැහැ අපි ආනාපානය. අදහස් වේදනාවලදී වේදනාව අඩු වෙලා ගියොත් ආයෙත් ආනාපානය. මදහත් වේදනාවට උග්‍ර වේදනාවට આવොත් අවිත වරින් වර ළඟට ළඟ ළඟ ළඟ වේදනාව වේදනාව මෙනෙහි කරනවා. ඒක සම්පූර්ණ රිලැක්ස් කරලා වරින් වර යන්නයි. ඒකක් දෙතරක් විතර කරලා බැරි නම් අපි මේ වේදනාවට පොඩි එලිවේෂන් එකක් පොඩි දිගහැරලා ගමිලක් කරනවා. කරලා ආය ආනපාන දානවා. අගේ කාර්යී විචිත්‍රය ඔය කියන්නේ අනිවාර්යයෙන්ම ආයන පස්සනා කියන ආනාපානි කරගෙන යනකොට වේදනාවට පස්සනා වෙනවා. එනකොට ওই ප්‍රශ්නේ වෙන්නේ ටිකක් උග්‍ර මදහත් ප්‍රමාණය වේදන යනකොට අපි ඒකට එකවරම උත්තර දෙන්න යන්නේ නරකයි ටිකක් ඒකට එක යාලුකමක් හාදකමක් හදාගෙන වේදනාවේ කැරක්ටරිස්ටික්ස් බලන්න ඕනේ මොන වගේ වේදනාවක් කරන්නද රියැක්ට් කරන්න don't react to any object you have to see the natural characteristic whatever it is arising මොකද වෙන්නේ කියන එක බලන එකයි කරන්නේ වේදනාවත් අපි භාවනා කළ යුත්තක් වේදනාව කියලා කියන්නේ දුරුකල යුක්තක් නෙවෙයි. මොකද වේදනාව සැප වේදනාව තියෙනවා, දුක් වේදනාව තියෙනවා, අදුක්කම සුඛ කියලා තුනක් තියෙනවා. ඔය කතා කරන්නේ දුක් වේදනාව. ඕක දැනගන්නකොට දැනගන්නකොට යම් වෙලාවක ওই දුක් වේදනාව හොඳට බලලා ඒක නැති වෙලා යන වෙලාව වෙනවනේ. එතකොට සතක් වෙනවා ඒකට. ජයග්‍රහයි සපතක් වෙනවා. එතකොට කියනවා මේ සැප ගන්න බෑ ආනාපාන. මේ සැප එන්නේ දුක නැති කිරීමෙන්මයි. ඒ නිසා දුකේ තියෙන හොඳ පැත්ත. හැබැයි මේ වේදනාවේ මුලමඳාක තුනම හොඳට බලන්න. සාර්ථකව. එතකොට නැති වෙලා යන වේදනාව කියලා කියන්නේ සප. සමහර ලාවට සැප වේදනාවක් තිබුණා යනකොට දුකක් එනවා. එනිසා ආනාපානෙ හොඳට සති සමාධි පුරුදු කරගත්ත හිතට ඉස්සරහට යනකොට අර වේදනාව පිළිබඳව සැප දුක් දුක්ම සුඛ කියන ඇඩ්වාන්ස් ලෙවල් එකට අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍රය එන්න පටන් ගන්නවා. තේරෙනවද? මොන බොරුද? දැන් මොකද වැඩි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවද භාවනාවේ? පුළුවන්. ආනාපානෙ ඉන්නේ එතන ගෙදරින් ගෙනා ප්‍රශ්න ටික. නෑ දෙකටම ඔය දෙකටම ඉස්සලා කීප කරත් එක්ක හොඳම වෙලේ තමයි හුදුවර සක්මන් කරන්නේ. සක්මන අනිවාර්යයෙන්ම බෑක් විතර කරනකොට ඈහෙන විදිහට මේ mobilization of energy. ඒකත් හොඳ කර්මන්නේ වෙනවා. සපල් වෙනවා. හොඳ මේ ඕන දෙයකට හැඩ ගහ ගන්න පුළුවන් තත්යකට එනවා. ඊට පස්සේ වාඩි වෙච්චාම මේ වේදනාවේ ඉඳලා ස්වභාවිකව සක්මන් කරනවා. ඒක වේදනාව වේදනාවට ඇත්තම ඒක නිසා යම් වෙලාවක වේදනාවේ නැගිටින්න උනායි කියලා හිතන්න. පෙරදිලා එහෙනම් වෙන වෙරකට යන්න බෑ සක්මන්ට යන්න. සක්මන්ට ගියාට පස්සේ Taman තේනවා ටිකක් හේලා ටිකක් ඇඟ ටිකක් හෙල්ලෙන කාලේ සක්මන් කරනකොට අරකට උත්තරේ හම්බෙනවා. ඊට පස්සේ සක්මනේ හොඳ ට්‍රේන් කරලා ආයෙවිලා වාඩි වෙච්චාම හරියට වැඩි ටික දුරස් වේදනාව ටිකක් එක මේ සස්ටේන් කරගෙන යන්න පුළුවන් ගැතියි. ඒ නිසා ඒ කායන පස්සනාව කියන කියන්නේ ආස්වාද ප්‍රසවාසය බලන්නේ රූප ධර්ම වැඩ පිළිවෙලක් මෙටීරියැලිටි කන්සර්න් වේදනාවට අනුරූප නාම ධර්මයක් වාටපත් වෙනවා පුදුජානසේ දේශනා කරන චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට දුක්ඛ සසරින් කියන එකට කායන පසනාවට වැඩි සම්බන්ධයි වේදනාවට පසනාව. ඉතින් අපි කරන්නේ ජීවිතයේ වේදනාව වෙනකොට පණින එකනේ. වොයිස් කරන එකනේ. කතාකත් අපි ඒක මැචුරිටි එකක් වෙන්නේ. ටික ටික ටික ටික වේදනාවත් එක්ක ඉඳලා ඒ දැරීමේ ශක්තිය ඉස්සිල්ලෙන් තමයි අපේ ජීවිතයේ කලතුණකමක් ඒ කියන්නේ භාවනාවේ මෙරිච්ච ගමන් ගන්න ඕනේ. ඉන්නවම වේදනාව පන්නලා කාටවත් ගන්න බෑ. දැන් එහෙනම් අපේ ධර්ම සාකච්ඡාව වෙනදී මතක කරනවා. විපැයි එකමාඩ සුසු පිටුපාලයක් කරගෙන තිබුණා. ඉතින් මේ කාලය තුල අපි රැස් කරගන්න ආලදියම් කුසලයක් කරනවා නම් ඒක පේන්නේ වෙන කාටත් පිම්පෙමින වීමෙන්, ඥාතීන්ට පිම්පෙමින වීමෙන් අපේ වර්මාර්ථ සීපත් කරගැනීමෙන් මේ ධර්ම සාකච්ඡාවලදී සමාප්ත කරමු කියලා මේ යෝගය. දැන් අපි ඉස්තාවතාවට අපි ගාථා කරනවා. ඉස්තාවතාරණමේ සම්පතං කුඤ්ඤතං පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. ඉස්තාවතාරණමේ සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. ඉකාසාචනම්මි ඊසංකතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තානුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මතා ජීවානාගාමිතිකා පුඤ්ඤන්තානුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරද ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා පුඤ්ඤාතියෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා පුඤ්ඤාතියෝ ඉදං වෝ ඥාතිනම් හෝතු ඉමිනා පුඤ්ඤ කර්මේන මාමි බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කර්මේන මාමි බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කර්මේන මාමි බාල සමාදමු සතං සමාධි මොහොතු යාවනි පාදපත්